ගෞරවනීය ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේ මෑණිවරණි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ භාවනා වැඩමුළුවේ පළවෙනි දවසේ දැන් මේ වෙලාව පැමිණලා තියෙන ධර්ම දේශනාවක් සඳහායි ඒ ධර්ම දේශනාව ආරම්භ කිරීමක් වශයෙන් සියලු දෙනාම සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අතීතං නාන්වාගමෙය නප්පටි කංකේ අනාගතං යදනීතං පහීනං තං අපත්තං ච අනාගතං පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති අසංහීරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රූහයේති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවකට ගියාම හැමදාම ඒ භාවනා වැඩමුළුවේදී ධර්ම දේශනා ධර්ම සාකච්ඡා කමඨාන් සුද්ධ කිරියාදී කටයුතු මේ පරියංක භාවනාවට සක්මන් භාවනාවට දිනදා කටයුතු සතිය පිළිපීට අමතරව අනුග්‍රහයක් වශයෙන් පවත්නවා. ඒවා එතකොට තමයි මේ භාවනා ජීවිතයේ අඩුපාඩු සකස් වෙලා මට්ටම් වෙලා එන්නේ. ඒ නිසා සෑම දවසකම මේ වගේ ධර්ම දේශනාව සඳහා කාලයක් වෙන් කළා තියෙනවා. ඉතින් අපිට ඒ අනුව දවස් 8ක යන වැඩ පිළිලක් නම් භාවනා බඩ අට දවස් අටේ භාවනා වැඩපිළිවෙලක් නම් ධර්මදේශන අටක් ඒ කාලය ඇතුළත හම්බ වෙනවා. දෛනික වශයෙන්. ඉතින් චාරිත්‍රාක් වශයෙන් අපි මෙතෙක් කල් කරගෙන ආවේ ඒ පවත්වන ධර්මදේශනා දේශනාවලියක් දේශනා මාලාවක් විදිහට පවත්වන්නයි. ඉතින් ඒ චාරිත්‍රය තමයි මේ වැඩමුළුවේදී අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ සඳහා මුලින් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ සරුවචන් වහන්සේ විසින් දේශිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ සංග්‍රහ වෙලා තියෙන භද්දේ කරත්ත සූත්‍රයයි. ඒ භද්දේ කරත්ත සූත්‍රය විශේෂයක් වශයෙන් කියනවා නම් මජ්ක්‍ධිම නිකායේම හතර පොලක සඳහන් වෙලා තියෙනවා. ඒකෙන් ගොඩක් අර සතිපට්ඨාන ප්‍රතිපදාව රත විනීත ප්‍රතිපදාව, නාලක ප්‍රතිපදාව, තුවටක ප්‍රතිපදාව වගේ ਸਰවඥාන්සේගේ ඉගැන්වීමක් එක විදිහකට පිටු කරලා දක්වන ක්‍රමයක් මේකේ පේන්න තියෙනවා. ඒ වගේ මේක සූත්‍ර දිහා බලනකොටම පේනවා විපස්සනාවට බරව වෙන විදිහකට කියනවා නම් සුද්ධ ශුෂ්ක විපස්සනාවකින් ඒ පැත්තට අනුග්‍රහ කරන එකකින් කියන්නේ සමතේට විරසක වෙනවයි කියලා. නමුත් සුද්ධ විපස්සනාවට වගේ ගැළපෙන සූත්‍ර ටිකක් ඒ සරුවචනසේ වැඩ ඉන්න 45 අවුරුද්ද ඇතුළතම හතර වතාවක් ඒක නැවත නැවත නැවත නැවත කියවෙන සංසිද්ධි වෙලා තියෙනවා මේ අපි ළඟ තියෙන ත්‍රිපිටකය දිහා බලනකොට ඊට වැඩි ගහන්සිද්ධි ගණක් වෙන්න ඇති. නමුත් මේ සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා විශේෂ ආනන්ද ස්වාමීන් වහන්සේ මේක හතර හතර පොලක මජ්ක්‍ධිම නිකායෙම දිගට උපරිපන්නාසික සඳහන් කරලා තියෙනවා. නම ඒක ඊටාම ගැඹුරක්. එහෙම නැත්නම් භාවනාවේ ධර්මීය ගැඹිරත්වයක් දක්වනවා. නමුත් ඒක අද වෙනකොට මේ අවුරුදු 2600 ගත වෙනකොට යම් ප්‍රශ්නයක් එහෙම නැත්නම් ප්‍රහේලිකාවක් ඉතුරු කරලා තියෙනවා. මේ භද්දේ කරත්ත කියන වචනයේ තේරුම අර්ථ විග්‍රහය පිරිසිදු නැහැ. ඉතින් ඒ නිසා ඒ කාලේ සමහර විටක නිතරම භාවිත වෙච්ච කවුරුත් වගේ දන්න හේතුව නිසා වෙන්නේ නැති මේකට අර්ථකථන දෙන්න කවුරුත් පෙළඹිලා නැහැ. බද්දේ කරත් කියන්නේ මොකද්ද කියන එක අර්ථකථනේ දීලා නැහැ. නමුත් අන්තර්ගතයේ බලනකොට කියන කතාව යොමුව පේනවා. ඉතින් ඒක නිසා අපි ඉක්මන් වෙන්න නරකයි. මේ අර්ථකතනය නමේ අර්ථකතනය මොකද්ද කියලා පරිවර්තනය කරන මේ බද්දේ කරත්ත කියන නම පාවිච්චි කරමු. නමුත් මේ සූත්‍රය විග්‍රහ කරගෙන යනකොට ඒකෙන් ගම්ම්‍ය වෙන අර්ථය අනුව අටුවාචාරින් වහන්සේලා එහෙම නැත්නම් මෑත කාලේ ආචාර්යන් වහන්සේලා එක එකනා දෙන්න තිබුණු අර්ථ අපිට දැක ගන්න පුළුවන්. ඒ ඒ ඇත්ත මේ මේ තැන්වල මේ මේ ලක්ෂණ අනුව මේ මේ අර්ථ දීලා තියෙනවායි කියලා. ඉතින් මේක ඉස්සල්ලාම සරුවචනාංශයේ දේශනා කරනකොට ඒ මුළු බද්දේ කරත්ත සූත්‍රයම ඒ ප්‍රධාන වශයෙන් ගාථා හතරකින් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකේ පළවෙනි ගාථා දෙක තමයි අද දවසේ ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් තියාගත්තේ අතීතං නාන්වාගමේය නප්පටිකංකේ අනාගතං කියලා. ඒ පළවෙනි ගාථාර්ථය ගත්තොත් අතීතං නාන්වාගමේය මේ කියන බද්දේ කරත්තය දන්න කෙනා බද්දේ කරත්තය කියලා කිය හැකියාට. බද්දේ කරත්තය අතීතයේ අනුව ගමන් කරන්නේ. හිත අනි අතීතයේ රස විඳින්නේ නැහැ. අතීතයේ ලුහු බඳින්නේ නැහැ කියන එකයි එකෙන් අදහස් කරන්නේ. නප්පටිකංකේ අනාගතං අනාගතයක් පතන්නෙත් නැහැ. පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සතිය වෙනුවට ප්‍රත්‍යুৎපන්න වූ යම් යම් ධර්ම කොටස තියෙනවා නම් ඒ අනුව විපස්සනා කරනවා ඒ විශේෂ දැක්මට යොමු කරනවා ඒකලා පළවෙනි ගාථාවෙම දෙක තුන හතර පදවලින් කියනවා ඇයි අතීතයේ සහ අනාගතයේ අතීතේ ලු නොබඳින්නෙත් අනාගතයේ ප්‍රාර්ථනා නොකරන්නෙත් යදතීතම් පහීනන්තම් යම් අතීතයක් වුණා නම් ඒක දැන් ගිහිල්ලා ඉවරයි ඒක නැවතත් පිටිපස්ස හරහා ඉන්න එකෙන් කිසිම ප්‍රත්‍යක්ෂයකට සම්බන්ධ වෙච්ච දෙයක්. එහෙම නැත්නම් හිත උපේක්ෂා කරන, මැදිහත් කරන කිසිම දෙයක් ලබන්න බෑ. වෙනත් තැනකින් සරුවචනාංශයේ දේශනා කරපු අර්ථයක් ගත්තොත් අතීතයේ අවසන් අවසන් සිද්ධ වෙන පශ්චාත්තාපේමයි. ඒක හරියට චතුරාර්ය සත්‍ය වගේ සත්‍ය ධර්මයක් කවුරු නමුත් අතීතයට යනවන අතීතයට ගිහිලා හැරුණොත් හැම වෙලාවෙම තියෙන පශ්චාත්තාපය. ඒක සරුවඥාන්තරත් එකයි. ඉතින් ඒක නිසා යම් කෙනෙක්ගේ අතීතය ලුහුබඳින්න යනවා නම් ඒ කියන්නේ මේ පුද්ගලගේ චරිතය වශයෙන් මෙයා පශ්චාත්තාවයට කැමති. නැත්තම් පශ්චාත්තාව චරිත චරුචරු චරිත තමයි ඔය අතීතයේ නිතරම අවුස් අවුස ගත කරන්නේ. ඉතින් ඒක සාමාන්‍ය සමාජික ධර්මනෝ බලනකොට මග අරින්න බැරි හැබැයිට අතීතයේ අවුස්සන කෙලස් වර්ගයක් තමයි අපේ හිතේ තියෙන්නේ. ඒක නිසා සමහර විටක අතීතය කියන්නේ ප්‍රත්‍යක්ෂේ නෙවෙයි. ඒක ප්‍රත්‍යක්ෂයට බාධා කරන දෙයක්. අතීතයේ පුරුද්දට අනුව ගියත් නැත්නම් අපි වගකීම් කියලා හිතලා ගියත් ඒක පශ්චාත්තාපය තමයි දෙන්නේ කියලා පිළිගත්තත් නොයා නතර කරනවා කියන එක එච්චර අමාරු නෑ. එච්චර ලේසි නෑ. ඒ තරම අපේ හිත මේ කෙලෙස් වල තත්ත්වගත වෙලා තියෙනවා. නමුත් මෙතන මූල ධර්ම වශයෙන් පෙන්වනවා යදතීතම් පහිනං යමක් ඒ අතීත නම් ඒක දැන් ප්‍රහාණ වෙලා ඉවරයි ගිහිල්ලා ඉවරයි අතකාල වැඩක් නැහැ අපත්තංච අනාගතං අනාගතය කියන එක අපි කොච්චර සැලසුම් කරත් ඒක තාම පත් වෙලා නැහැ ඒකට ඇවිල්ලා නැහැ ඒ නිසා පත් වෙනකොට ඔය හිතන දේ මොකුත් වෙන්නේ නැහැ මුන්න සැලසුමක් කරත් අපි ඉති ලොකු විසරද දැනුම් වලින් ශක්්‍යතාව වාර්තා කරලා යම් යම් තීරණ වලට එනවා අපි මෙහෙම මෙහෙම සැලසුම් කරනවා මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා. ඉතින් ඒක අද තියෙන ශිෂ්ටාචාරයේ අත්‍යන්ත වැදගත් අංශයක් තමයි මේ අනාගත පිළිබඳ සැලසුම්. හැබැයි මේ අනාගතයේ සැලසුම් කරන ප්‍රධාන වශයෙන් මාරපාක්ෂික ආයතන වල බලපෑම නිසා බව එක එකන දන්නේ නැහැ. මේ මාරපාක්ෂික බලපෑම නැත්නම් මේ මාරපාක්ෂික සංවිධාන ලෝකයේ බලවත් තෙදවත් සංවිධාන නිසා අපි හිතනවා ඒගොල්ල කියන විදිහට ඒ විදිහට සැලසුම් කළොත් අපේ ජීවිතයේ සුමේ සපකට සුන්දරත්වයකට යයි කියලා. කවදාකවත් වෙලා නැහැ. අපිට දේශනාවකදී කතා කරපු කෙනෙක් කියනවා දියුණුවයි සම්මත රටවලින් ඇවිල්ලා ලංකාව වගේ පුංචි රටවල් වලට මධ්‍යම ආර්ථික සැලසුම් ගැන විශේෂඥ උපදෙස් දෙනවා. ඒගොල්ලන්ගේ විශේෂඥයෝලා වැඩත් කරනවා. ඒ වගේම අපේ රාජ්‍යයන් වලට ආධාර කරනවා. ඒගොල්ලන්ගේ මත පිළිගන්නවා නම්. හැබැයි ඒ දෙන යක්කු සේරම අවස්ථාවාදීෝ. අහුවෙච්ච තැනක හොරගෙන කන જાතිය අර පොඩි මිනිහට කියනවා සැලසුම් කරලා වැඩ කරපන් කියලා. අපේ කියන විදිහට සැලසුම් කරලා වැඩ කරපන්. එතකොට උඹලගේ දින සියලුම භෞතික සම්පatti, මානව සම්පatti හොරගෙන ගන්න පුළුවන්. යම් විදියකට අපි කිව්වොත් එමෙ නෑ නෑ ඔය කිව්වට ඌවා වෙන්නේ නෑ. අපි අත්තම්මල මුත්තම්මල කියපතාලට ඔය යම් කියලා එහෙනම් ආර්ථික සම්බාධක පනවනවා. අපිට දෙන තියෙන සීල වරප්‍රසාද නැති කියලා කියනවා කිව්වට අහන්නේ. අපි කියන දේ කරනවා නම් කට්ටියට ජීුණු වෙන්න පුළුවන් කියලා. ඉතින් මේක අපි මේ මහා ජාතින සම්බන්ධ කරලා නිදර්ශන වශයෙන් පෙන්වුවාට මේක කෙලෙස් වල හැටි. මේ ජීවිතේ මේ සංසාරේ මාර උගුලේ හැටි ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා අපත්තං ජනාගතං. ඒ නිසා නොපත්තනාගතය පිළිබඳව ඒ සැලසුම් වලදී හැබැයිට වරුද්දට ওই ලොකු ලොක්කෝ කිව්වට කරාට කරුණාකල මතක තියාගන්න ඔය එකක් වෙන්නේ නැහැ. ඊට පස්සේ උනේ නැතුණාට පස්සේ පශ්චාත්තාප වෙන්න එපා. මොකද බුදුහාමුදුර අපිට කලින්ම පෙන්නලා දීලා තියෙනවා. ඒකෙන් කියන්නේ සැලසුම් හදන්න කතා කරන කට්ටියට විරුද්ධව ප්‍රතිපාලි පෙළපාලි යන්නවත්වත් කරන්නෙම නැහැ කියලා දැඩි මතධාරී වෙන්නත් එපා පුරුද්දර කරන්න. කෙරුවට හොඳට මතක තියාන කවදාකවත් ඒකක්වත් හිතූ තාලෙට වෙන්නේ නැහැ. ඔකට අනාත්මය කියලා කියන්නේ. ඒක නිසා අපත්තං චානාගත. පච්චුප්පන්නංච යෝ ධම්මං තත තත් විපස්සති. මේ විදිහට අතීතය පිළිබඳව ලෝබඳින්නේ නැතුව අනාගත ප්‍රාර්ථනා පැතුම් නැතුව කළ යුත්තක් මේ නාස්තික ධර්ම දෙකක් පෙන්නලා බුදුහාමුදුරුවෝ ආස්තිකත්වය පෙන්වනවා. මේ ඉස්සෙල්ලා කියපු නාස්තික ධර්ම දෙක තමයි අනාගතය ප්‍රාර්ථනා කිරීම සහ අතීතයේ ලෝබැඳීම. මේ දෙක කාමසුකල්ලි කාණ යෝගයේ සහ අත්තකිලමතාන යෝගයට වැටෙනවා. අනාගතය යබිනකට ප්‍රාර්ථනා එන්නෙම කාමසුකල්ලි කාණ යෝගයෙන්. නමුත් පහුවෙන අතීතය ගැන කල්පනා කරනකොට එන්නෙම පශ්චාත්තාපය සහිත අත්තකිලමතාන යෝගයක්. ඉතින් මේක තමයි ජීවිතේ තියෙන ජවනිකාව රංගනය ඉතින් මේක මෙහෙම උණයි කියලා ඒ තියෙන තාලේ රැල්ලට වැටිලා රැල්ලට අහු වෙලා මෙහෙමම කළ යුතුයි කියලා අපි හිතනවා නම් ඒ සමාජශීලී වෙන අදහසෙන් එතකොට පේන තියනවා මේ පච්චුප්පන්නචියෝ ධම්මං තත් තත් විපස්සති කියන වර්තමානයේ හිත ගෙනල්ලා එතන එතන විපස්සනා කරන එකට තන්නේ කර අකුල් හෙලීමක් කරනවා. ඒ නිසා ප්‍රතිපත්ති වශයෙන් තේරුම් ගන්න ඕනේ කාමසුකල්ලිකාන යෝගයට බර වෙන්න පුළුවන් අනාගත සැලසුම් ඒකාන්තයක්. පශ්චාත්තාපයට බර අතීතේ හාරවසන ගතිය ඒකාන්තයක්. අපේ හිත බුදුහාමුදුරෝ බද්දේ කරත් යාට කියපු මේ බණ නැහැවුවනම් අනිවාර්යයෙන්ම මරණකම් ගත කරන්නේ අතීතයේ සහ අනාගතයේ. කවදාහකවත් වර්තමානයේ තියන්න බෑ. ඒක සරුවචනාංශයේ දේශනා කරන්නේ ඉදිකට්ටක් කෙලින් කරලා ඒ කුඩට කොච්චර අබ අබ වැක්කිරුවත් වැලි වැක්කිරුවත් කවදාකවත් එක වැලයට වැලියටයක්වත් ඉදිකට උඩ හිටින්නේ නැහැ. ඒ වගේ තමයි එනේන දේවල් සේරම දෙපැත්තට වටනවා වගේ ਸਰවඥාන්සේගේ ධර්මයේ ක්‍රියාත්මක නොවෙන බද්දේක රත්න නොවෙන සෑම වෙලාවකම වෙන්නේ මොකද්ද අතීතයේ සහ අනාගතයේ ගත කරනවා. ඉතින් ඒක අපේ සම්ප්‍රදායට කරුණත් පුරුද්දට කෙරුණාත් එහෙම නැත්නම් නම්බුකාරකමක් කියලා හිතාන කෙරුණාත් ඒ සෑම චිත්තක්ෂණයක වෙන්නේ මොකද්ද ක්ෂණේ ඉක්මවන එකයි ක්ෂණ සම්පත්තිය ඉක්මවන එකයි ඉක්මවීම නිසා ඒ පුද්ගලයාට වර්තමානට එන්න වෙලාවක් නැහැ එන එන වර්තමාන අරමුණු මත විපස්සනා කරන්න වෙලාවක් නැහැ ඉතින් ඉස්සල්ලාම අපි මේ අතීතය අනාගතය අතීතය ලුහු බඳින අනාගත සැලසුම් කරනවා කියන මේ දෙක අයින් කෙරුවට පස්සේ අබෑටයක් ඉදිකට්ට උඩ හිටියයි කියලා හිතමු. ඉතින් බුදුරජාණන්සේ එපමණකින් එපමණකින් එමතින් නිවනක් සහති කරන්නේත් නැහැ. වර්තමානයේ හිත අරමුණට මූණට මූණ දාලා හිටියත් අපි අපේ අපේ සාමාන්‍ය භාවනා භාෂාවෙන් කියනකොට අතීතයට හිත යන්නේ නැතුව අනාගතයට හිත යන්නේ නැතුව වර්තමාන අරමුණට හිත දාලා හිටියට එපමතකින් එමතින් කවදාකවත් මේ නිවනට සහතිකයක් නැහැ. ඊට පස්සේ එහෙම ගත්තට පස්සේ බුදුහාමුදුර කියනවා අසංහේරං අසංකුප්පං තං විද්වා මනුබ්‍රෝහි. අතීතේ අයින් කරලා අනාගතේ නොපතා වර්තමානයේ හිත පිහිටුවා ගතට පස්සේ අපි අඩු ගානේ මධ්‍යම ප්‍රතිපදාවට <clears throat> එහෙම නැත්නම් ආර්ය ශ්‍රැංක මාර්ගයට එහෙම නැත්නම් සතියටපත් වෙනවා. ඊට පස්සේ විශාල ගමනක් තියෙනවා. ඒ විශාල ගමනේදී අරතරන් දොරට අත්තිකිලමතාන යෝගයේ කාමසුකල්ලි කාණ යෝගේ නැති වුණාට අත්තිකිලමතාන යෝගයේ සහ කාමසුකල්ලි කාණේ හේව නැල්ල අරමුණ දිගේ යනකොටත් එනවා. ඒ කියන්නේ විපස්සනා වඩන කොටත් එනවා. ඊට පස්සේ අර ගොරෝසුට අයින් කරපු කාම ආශාවල් සහ නැත්නම් තණ්හාවල් සහ ද්වේෂය කියන දෙක අරමුණේ හිත පෙහිටනකොට එන වෙලාවේදී ඒක ඊටදී බොහොම සූක්ෂමව අර වගේම දැකලා අයින් කරන්න කරන්න කරන්න කරන්න පුදුම ගැඹුරක් ධර්මයේ නොදක්ක පැත්තකට යනවා. ඒ කෑල්ල කියන්නේ මධ්‍යම ප්‍රතිපදා තේරුවට පස්සේ මධ්‍යම ප්‍රතිපදාව දිගේ සූක්ෂම වූ රාගය සහ ද්වේෂය අයින් කරගෙන යන ගමන කිසිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් බුදුහාමුදුරු ඇර විස්තර කළා නැහැ. ඒක අරුම ගමනක් තියෙන එකේ. ඒක හිතා ගන්න බැරි එකක්. ඒක හරියට කියනවා නම් මේ කඹේ ඇවිදින්න වගේ ඉතාමත්ම සමබර භාවයක් ගෙනියන්න තියෙනවා. ඒක හරිම සෙල්ලක්කාරයි. හරිම විප්ලවීයයි. ඒකේ කරන්න කරන්න කරන්න ඒ අසංහිරං අසංකුප්පං කියන විදිහට ඒ අරමුණට හිත තියාගත්තර පස්සෙත් ඒකටත් ආසාවල් ඇති වෙනවා. ඒකෙත් ද්වේෂ මතුවෙන්න ඉඩ තියෙනවා. හැබැයි අර අතීතයට ගියා වගේ අනාගතයේ වගේ ගොරෝසු ආසාවල් සාද්වේෂ නෙවෙයි. ඒ ගොරෝසු ආසාවල් සාද්වේෂ වල හේවණැල්ල මැද මාවතේ යනකොට මධ්‍යම ප්‍රතිපදාව යනකොට පේන පටන් ගන්නවා. අන්නේ පේන පේන වෙලාවේදී සරුවචනාංශෙත් එක සරුවචනාංශගේ ධර්මියත් එක්ක සරුවචනාංශගේ සංඝයාත් එක්ක ගල්ප ගල්ප ගල්ප ගල්ප ඒ මැද යන මාවත ගියාට පස්සේ එතන තමයි බද්දේ කරත්තයා තමන්ගේ දක්ෂතම් පෙන්වන්නේ. හුරු බූටිකම් පෙන්වන්නේ. ඒක නිසා අතීතය අනාගතය දෙකට පත් කරන්නේ නැතුව වර්තමාන දිගේ යනකොට එතනදිත් හම්බෙන ආසාවල් සහ සියුම් ආසාවල් සහ සියුම් ද්වේෂ අයින් කරගෙන කරගෙන යනකොට තමයි ඒ බද්ධිකරත්ත සූත්‍රයේ තේමාව වෙන බද්ධිකරත්තය බලාපොරොත්තු වෙන ඒ කියන පරම සුන්දර தত্ত্বයට යන්නේ. ඉතින් ඒක නිසා හලයිතු පැති දෙකත් ගත යුතු මැදි මාවතත් ඒ මාවතේ අනකොටත් හම්බ වෙන්න තියෙන මේ හැවණැලිත් අයින් කරගෙන යන ගමන කෙනෙක් විසින් මිනිසෙක් විසින් තමාට තමා කෙරේ අනුකම්පාවක් ඇති මිනිසෙක් විසින් කළ යුතු අත්‍යන්ත කටයුත්තයි. නමුත් අඩු ගානේ මධ්‍යම ප්‍රතිපදාට එන එක හෝ අතීතය අමතක කිරීම හෝ අනාගතයේ සැලසුම් නොකිරීම හෝ තාමත්ම දුෂ්කරයි ක්‍රමවේදේ නැතුව යනවනම් පුදුමාකාර ක්‍රමවේදයකින් ඒකට බැස ගන්න ඕනේ. ඒ නිසා මූල ධර්මයක් වශයෙන් මේ තේමාව පෙන්ලා දීලා ਸਰවඥාන්සේ ගිහියන් ඇත්තන්ගෙනම් දාන සීල භාවනා වශයෙන් පැවිදි එහෙම නැත්නම් පූර්ණ කාලීන යෝගාවචරින්න සීල සමාධි ප්‍රඥා වශයෙන් මේ පෙත ලකුණු කරලා තියෙනවා. ඉතින් මේ විදියට අතීතයට ලුහුබඳින්නත් එපා අනාගතයේ සල්සුන් හදන්නත් එපා අතීතේ ගිය දෙයක් අනාගතේ නොපත් දෙයක් වර්තමාන චිත්තක්ෂණයේ එළඹිච්ච දේ විපස්සනා කරන ගමන් ඒ විපස්සනා පාරේ යනකොට තියෙන බොරු වලවල් ටික සියුම් බැඳීම් සහ සියුම් ඇලීම් දෙක අයින් කරලා ඒ මදහත් ඒ ඉතුරු වෙන නරක දේවල් අයින් කරනකොට අයින් කරන ඉතුරු වෙන දේ පුළුවන් තරම් වඩන්නේ කියලා තියෙනවා බහුලීගත කරන්නයි කියලා තියෙනවා. ආනේ දේ කිරීමේදී මේ සූත්‍රය ඉස්සරහට විකාශය වෙනකොට ਸਰුවචන් වහන්සේ මහනවා මොකද්ද මේ අතීතය ලූ බඳින්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ. මොකද්ද මේ අනාගතේ පතන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ කියලා. ඉතින් එකවරක ਸਰුවචනාංශ මේක කෙටියෙන් එහෙම බද්දේ කරත්තේ දේශනා කරාට පස්සේ අවස්ථා රාශියක් හම්බ වෙනවා. ඒ යම් යම් පින්වන්ත ස්වාමින් වහන්සේලාට දේවතාවරු පහළ වෙලා අහනවා මහාන උඹ බද්දේ කරත්ත සූත්‍රය දන්නවද කියලා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම දන්නේ නැහැ කියලා. ඊට පස්සේ අහනවා දේවතාවගෙන් ඔබතුමා දන්නවද කියලා මම දන්නෙත් නැහැ කියනවා. ඊට පස්සේ අහනවා මේ දේවතාවා ඔබ වහන්සේ මේ බද්දේක රත්ත්‍ර සූත්‍රයේ තේරුම දන්නවද කියලා නෑ කියලා. දේවතාවා ඒතකොට ස්වාමීන් වහන්සේ යනවා දේවතාවගෙන් ඔබ දන්නවද කියලා ඒත් නෑ කියනවා. ඊට පස්සේ කියනවා සරුවත් යනස වැලිනවා කියලා අහගන්නයි කියලා. ඒ තරමටම ඒ කාලේ දෙවියන් අතර මිනිස්යන් අතර බ්‍රහ්මයන් අතර ඊටාමත්ම ප්‍රචලිත ධර්මයක් වෙලා තිබිලා තියෙනවා. මේ බද්ධේ කරත් ඒකයි මේ හතර පොලක සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් අර ਸਰුවචනanse ළඟට ගියාට පස්සේ ਸਰුවචනanse මේ තේමා ගාතාව මාත්‍රුකා ගාතාව දේශනා කරලා උන්වහන්සේ විස්තර කරනවා මොකද්ද ඒ අතීතය ලුබඳින්නේ නැත්තේ කොහොමද? අනාගතය ලුබඳින්නේ නැත්තේ කොහොමද? වර්තමාන හිත පවත්න්නේ කොහොමද? පවත්නකොට ඒ අසංහිරං අසංකුප්පං කියන විදිහට ඒ වර්තමානයේ හිත පවත්නකොට ඉන්න තියෙන ඒ සියුම් බැඳීම් සහයලීම් අයින් කරන්නේ කොහොමද? ඒ අයින් කරලා ලබන දේ වඩනවා කියන්නේ මොකද්ද කියන එක දල විස්තරයක් කරනවා. සමහර ස්වාමීන් වහන්සේලාට මේක තව මදි වැටහෙනවා. ඒ නිසා නමුත් සරුවචනාංශේ දේශනාව හමාර කරනවා. ඊට පස්සේ ඒක තැනක ඒ ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා මහා කච්චායන ස්වාමීන් වහන්සේ හම්බෙලා කියනවා බොහොම ගැඹුරු බාරසාර වටිනා සූත්‍රයක් සරුවචනාංශේ දේනසා කරා උද්දේශ නිද්දේශ වශයෙන් ගියා මාත්‍රකාව කිව්වා කෙටි මතක් කිරීමක් කරා පටිනිද්දේශයක් නැහැ ස්වාමීන් වහන්සේ නිසා අපිට වැටහුන්නේ නැහැ කියලා. ඉතින් ඒත් පද්දක ඒ මහා කච්චායන ස්වාමීන් වහන්සේ කියනවා ඔබලා මේ මයි ළඟට ඇවිල්ලා මේ සරුවචනාන්තේ වැඩ ඉන්න වෙලාවේදී මේ ප්‍රශ්න අහන එක ගැලපෙන්නේ ඒක මේ සාරවත් ආහාරයක් සහිත අරටුවක් සහිත ගහක් හොයාගෙන යන මිනිහා කෙහෙල් ගහක් දැකලා ඒකේ අරටු හොයන්න වගේ සරුවචනාන්තෙන් තමයි මයි ළඟට එන්න එපා කියලා. ඒතර ස්වාමීන් වහන්සේලා සරුවචනාන්තේ මොන ධර්ම ගෞරව නිසා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ਸਰවඥාන්සිත අපිට මේක කරගන්න තරම් දැනුවමදී ඔබ වහන්සේ ਸਰවඥාන්සිතින් පූජිතයි මානිතයි කෙටියෙන් දේශනා කරන ලද විස්තර වශයෙන් දේශනා කිරීම සඳහා ඒ නිසා අපිට අනුකම්පා කළා කියන්නේ කියලා. එතනදී මේ මහා කච්චායන බද්දේ කරත්ත සූත්‍රයේදී ඒ කච්චායන ස්වාමීන් වහන්සේ විස්තර කළා දෙනවා මිනිස්සයා ඒ කියන්නේ අසෘතවත් පෘ탁ජනයා. එහෙම නැත්නම් අන්ධ පෘ탁ජනයා මේ අතීතය අනාගතය දෙක තමයි ගත කරන්නේ. ඒකෙදී අතීතයේ ගත කරනවා කියලා කියන්නේ අතීතයේ ඇහැට දැකපු රූපයක් මේක මෙහෙමයි රූපේ මේක දැක් කියලා නැවත නැවත අපි සිහිපත් කරන්නේ අනිවාර්යයෙන්ම ඒ ඒ දැකපු රූපේ පිළිබඳ තියෙන විශේෂ ලැබියාව නිසා. ඒ වෙනත විශේෂ තරහ නිසාත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දකින හැමදේම අනාගතයේදී අපිට අතීතයට හිත දිවීමට හේතු වෙන්නේ නැහැ. අපි දකපු බොහෝ දේවල් හිතෙන් හැලෙනවා. අපි කියන මතකයට යන්නේ සංඥාවලට යන්නේ යන්නේ හොඳටම හිතේ පීරි ගෑවිච්ච කෙටිච්ච ඉරැඳිච්ච තමයි අපිට නැවත නැවත මතකයට එන්නේ. ඒ මතකයට එනකොට සාමාන්‍ය තේරවාද සම්ප්‍රදාය පෙන්වන්නේ අතීතයේ සිදුවෙච්ච නන්දිය රාගය ආශාව පහළ වෙච්ච දේවල් තමයි අපේ මතකයට එකතු වෙන්නේ. ඇත්තටම කියනවා නම් සයිකොලොජිකලි එහෙම නැත්නම් මානසික මානසික විද්‍යාව බලනකොට හොඳ කැපිපෙන තරහවලුත් නුරුස්නා දේවලුත් මතකෙට යනවා. නමුත් අපි තේරවාදීන් ප්‍රධානම ඉගැන්වීමක් තමයි අපි මේ සංසාරට බැඳලා තියෙන රාගය මිසක්කා ද්වේෂය සඳහන් කරන්නේ බැඳෙන ඇත්තම කෙලස් තුනක් තියෙනවා රාග තියෙනවා ද්වේෂය තියෙනවා මෝහය තියෙනවා නමුත් දුකට හේතුව වෙනකොට වෙන්නන්නේ රාගේ පමණයි. ඉතින් මේක පසුකාලීන ආචාර්යවරු ඒක විස්තර කරනවා. ඇයි එහෙම මේ ප්‍රධාන කෙලෙස් මුල් තුනක් තියේදී මේ එකක් පමණක් රාගේ පමණක් නන්දිය පමණක් ආසාව පමණක් පෙන්වන්නේ කියලා. ඒකට විස්තර සපේනෝට කියන්නේ අපි යම් කිසි දෙයකට ආස වෙලා ඒක මම කියාගෙන ඒක මගේ කියාගෙන ඒක මගේ ආත්මය කියන ඒක ලං කර ගැනීම සඳහා කරන මේ සැප සොයා යන ගමනක තමයි මේ අන්ධ භූත නැත්නම් පෘ탁ජන කියන මනුස්සයා ගත කරන්නේ. ඉතින් එහෙම යනකොට නුරුස්නා දේවල් නොලැබෙනවා නෙවෙයි. අපිට ඉදිරිපත් වෙනවා එපා වෙන, කම්මැලි වෙන, නීරස වෙන නුරුස්නා ජනක දේවල්. අන්නේම නුරුස්නා ජනක දෙයක් ඇති වෙන්න හේතුව ඊට වඩා ප්‍රියමනාප දෙයක් පිළිබඳ ඇති ආසාව ඉෂ්ට කරගන්න බැරි උනේ මේ නුරුස්නා දේ ආපු නිසායි කියලා ඒකට තියෙන द्वේෂය නිසා. නැත්තම් ඒකට द्वේෂ කරන්න ඊට වඩා හොඳ දෙයකට ඇති ප්‍රේමය නිසා. නිසා द्वේෂයේ තරමට එතන ඇති වෙන द्वේෂයේ තරමට ඒ පුද්ගලයා දැන හෝ නොදැන යටිපහුව වෙච්ච ආසාවක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. නිසා द्वේෂයට ආහාර වෙන්නේ ආසාවම තමයි. මේ මේ මේ පටලවිල්ල තමයි ඔය භව තණ්හා විභව තණ්හා වශයෙන් ද්වේෂයක් කරන්න යමකට ආවස්තික වශයෙන් ඒ වෙනුවට තියෙන නොලැබිච්ච දෙයකට තියෙන තද ආසාව නිසා මේක බොහෝ විට ක්‍රියාත්මක වෙන්නේ විලෝපනයක් වශයෙන් හිතේ විලෝපනයක් වශයෙන් ඉතින් අපි අර පැමිණිච්ච දෙයට වෛර කරනවා මේක නසන්ට විනාශකරනද ඒ පුද්ගලයාම සමහර දන්නේ මේ නසන්ට විනාශකරන්න හේතු වෙන්නේ ඒ වෙනුවෙන් බලාපොරොත්තු වෙන ඒ වෙනුවෙන් තමන් හීනම වාගෙන හිටපු අවශ්‍ය දේ නොලැබීම නිසා. ඉතින් මේක හෙලි කරලා දීම තමයි හුඟක් වෙලාවට ඔය මානසික වෛද්‍ය වෛද්‍යවරු පෙන්ලා දෙන්නේ යටිපහුවෙච්ච ආසාවල් තමයි ද්වේෂයේ වශයෙන් ගොජ දාන්නේ පුරුවැ දෙන්නේ පිළිකා බවටපත් වෙන්නේ. ඒක නිසා ද්වේෂයක් වෙන්නේ ආතාවෙම එහෙම නැලක් තමයි. ඒ නිසා මේ සූත්‍රෙත් කියනවා අතීතය අනෝ යන ගතියේදී ඇහැට රූපයක් දැකලා ඒ දැකපු රූපේ පිළිබඳ ඇති නන්දිය රාගය ප්‍රේමය ආසාව නිසා ඒක කොච්චර බලවත් නම් ඒක පසු චිත්තක්ෂණවලට සංඥා වශයෙන් මතක වශයෙන් ඇවිල්ලා නැවත නැවත කඩාවදිනවා හීනෙන් අනිවාර්යයෙන්ම කඩාවදිනවා අන්න ඒ වෙලාවට අපි අර යටිපහුවෙච්ච ඒ නන්දිය සිද්ධිය නෙවෙයි ඒ නන්දිය අනුව මෙහි යෙදී ගත කරනවා මෙහි ගිල්බ ගන්නවා එරි ගන්නවා අතීත දෙයක් බව මතක නැහැ අර නන්දිය නිසා ඇති වෙන කාම රාගේ නැත්නම් කාම අනුසයේ ගිලී ගතතර වාසිය අපි හීනක ඉන්න බවක් හෝ අතීතයේ බවක් මතක නැතිනවා වර්තමානයේ පන්නන බවත් මතක නැතිනවා ඒ වගේම අතීතයේ ගිය හැම දෙයක්ම කරදර කරන්නේත් නැහැ. කරදර කරන විශේෂ ආසාවක් පහළ වෙච්ච එකක් පමණයි. ඉතින් ඒකට අපි අනිවාර්යයෙන්ම ගත කරන්නේ හීන ලෝකයක පහුවෙච්ච කුණක. ඒ වගේම තමයි අනාගතය ගැන කතා කරනකොටත් කියන්නේ අපි අනාගත සැලසුම් හැම වෙලාවෙම බලන්නේ මේ දැන් තියෙන එකට වැඩිය හොඳ එකට යණ්ඩයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වර්තමානයේට වෛර කරන්නේ නැති මිනිස්සයාට අනාගත සැලසුම් හදන්න බෑ. අනාගත සැලසුම් කියන්නේම වර්තමාන මොහොත හඳුනා නොගැනීමක්, ඒකට වෛර කිරීමක්, ඒකට කනසල් වීමක්, නීරස කිරීමක්, කම්මැලි කිරීමක්, ඒකාකාරී වීමක් නිසා. ඒ නිසා අනාගතයට යනකොටත් මේ වර්තමාන තියෙන द्वේෂය අපිට අහුවෙන්නේ ඒ වෙනුවට ලැබිය හැකි වඩා හොඳ දෙයකට ඇති ආසාව විසින් අපි මන්මත් වෙනවා ගිලී ගන්නවා ඊට පස්සේ හිතනවා මම හිතන්නේ නැත්තම් මගේ අනාගතේ කවුද හිතන්නේ ඒ නිසා මම මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා අර අනාගතේ හදන දේ පිළිබඳව ලොකු නිර්මාණශීලීත්වයක් ගැන කතා කරනවා ලොකු ප්‍රගතියක් ගැන කතා කරනවා නමුත් ඒක ආවේ වර්තමාන චිත්තක්ෂණයට කියන ද්වේෂයෙන් බව කියන්න ගියොත් ඒකට කැමති නැහැ ඒක නිසා කොට්ටිස ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අතීතයේ අපි යමක් මතක් කරනවා නම් ඒ මතක් කරන ලදී ඇහැට ගැටෙන රූපයක් නම් ඒ ඇහැට ගැටිච්ච රූපේ නිසා ඇතුණා වූ නන්දිය හරහා තමයි මතකේ යන්නේ ලොකු නන්දියක් ලොකු රාගයක් ලොකු ආශාවක් පහළ වෙච්ච දෙයක් නම් නැවත නැවතත් එනවා බලවත් වෙනවා ඇවිල්ලා අපිව මත් කරන ගතියක් තියෙනවා ඉතින් ඒ මත්වීමේ පුරුද්දට ඇබ්බැහි වුණොත් ඒ පුද්ගලයා අනාගතේ ජීවත් වෙන අතීතේ ජීවත් වෙන පුද්ගලෙක් බාටපත් වෙනවා අනික අතීත හීන ලෝකයක ජීවත් වෙන පුද්ගලයෙක් බාහිරපත් වෙනවා. අන්න ඒකෙදී අතීතං නාන්වාගමීය කියන විදිහට අතීතයට අනුව නොයන දු නොබඳිනවයි කියලා කියන්නේ අතීතයට ගිහිල්ලා රස විඳලා ඒ වින්දනය පිළිබඳව අවදි වුණොත් යම් වෙලාවක අවදි වෙන්න පුළුවන් මම ඉන්නේ අතීතයේ තමයි මේ රූපයක් දැකපු එකක් සද්දයක් අහපු එකක් ගඳක් රසක් පහසක් විඳපු එකක් ඉතින් ඒකේ තියෙන මේ නන්දි අනුවයි මම මේ සම්බන්ධ වෙලා වෙන්නේ කියලා දැනගෙන මේක හීනයක් බව මේක මිරිඟුවක් බව මේක මායාවක් බව මේක විශ්බන්දුමක් බව ආලවට්ටමක් බව බවුරු කෝලමක් බව තේරුම් ගත්තනම් ඒක තමයි ඉතින් බුදුරජාණන් අපිට දෙන මේ විප්ලවීය උත්තරේ. එහෙම නැත්නම් රැඩිකල් වාදී උත්තරේ. ඒක කළ හැක්කක්. ඒකට අතීතයට යන්නපත් ඕන. අතීත කියලා මත් වෙන්නපත් ඕන. බුදුහාමුදුර කෙනෙක් පහලච්ච බත් දැනගන්නත් ඕන. බද්දේක රත්යක් ගැන අවබෝධ වෙන්නත් ඕන. ඒක ලියවල පළච්චාවයි. අතීතයේ පළච්චාවයි ගිහිල්ලා රස විඳ පුදාවයි. රස විඳින වෙලාවක අවදි වෙන්න බැරිද? ඒකට කවුරු හරි හිතුවොත් එහෙම නෑ රස විඳින අතීතයේදී වහාම අමතක කරලා අපි නැවතත් වර්තමානයේ හිත ගන්න ඕනයි කියලා. එහෙම දෙයක් මේ බද්දේක සූත්‍රයේ කියවෙන්නේ නෑ. බද්දේකරත්ත සූත්‍රය කියන්නේ අතීතයට යනවා, නන්දිය පහළ වෙනවා, බැඳෙනවා. නමුත් ඒකට අවදි වෙන්න පුළුවන් මේ ඉන්නේ හීනක බව, මායාවක බව දැනගෙන මේ නන්දිය හරහා ආශාව හරහා යන වැඩක්. ඒක නිසා මත් වීමක් මෙතන තියෙන කියලා අවදි වුණා නම් ඒකට කියනවා අතීතයේ නාන්වාගමී කියලා. අතීතය අනුව මත්වීම වැඩි කරන්නේ. වැඩි විමින් ආපු ඇබ්බැහිය දන්නවා. ලෝක ජනතාව සම්පූර්ණයෙන් ඉන්නේ එතන බවක් දන්නවා. ඒ නිසා ඒක නතර කරන්න හිතනවා නම් ගඟක් ඉහළට හරවන්න හදනවා වගේ. ඒ වගේ මේ එනේන වෙලාවයකට වෛර කරනවා නම් අපිට කවදාකවත් බද්ධේ කරත් එක් වෙන්න බෑ. ඒසොට අපි වෙන්නේ ඒකත් එක්ක හැපි හැපි තව තවත් ද්වේෂ කරනවා මිසක් ආ වෛරයට ද්වේෂෙන් උත්තර දෙන්න හදනවා මිසක් ඒ වයි ආසාව ආශාවක් වශයෙන් තේරුම් ගන්න අමාරුයි. අනාගතයේ දුවන කෙදිත් කියන්න තියෙන්නේ අනාගතයට දුවන්නේ වෙන මොකක්වත් නෙමෙයි මොකක් හරි රසමස උලක් කරා. රසමස උලේ තියෙන විචිත්තත්වය නෙවෙයි වැදගත් වෙන්නේ ඒක රසමස උලක් උනේ වර්තමානයේ තියෙන කම්මැලිකම නිසා. වර්තමාන මොහොතේ තියෙන අප්‍රසාදේ නිසා. එහෙම නැත්නම් වර්තමාන මොහොතේ නොරුස්නා ගතිය නිසා ඒ වැරදි දකින නිසා ඒකාකාරීකම නිසා කම්මැලි නිසා නීරස නිසා පාළු ගතිය නිසා අනාගත සැලසුම් හදනවා ඉතින් අන්නේක අනාගත සැලසුම් වල එල්බගෙන ගිලීගෙන ගත වෙන හිතටත් දැනගන්න පුළුවන් තැනට එනකොට බද්දේ කරත් එක් වෙනවා විපස්සකෙක් වෙනවා සතිය හොඳට මොහු කරනවා ඒකේ මේ වචනේ මෙහෙම කිව්වට එතෙන් ඇවිල්ලා ක්‍රියාත්මක වෙනවා කියන එක බොහෝමත්ම ලොකු ළඟාවීමක්. බොහොම වටින දෙයක්. මේ සඳහා අතීතයට හිත ගිහිල්ලා රාගයෙන් බැඳිලා මත් වෙලා හීනක ගත කරනවා කරන වගේ දේකුත් අනාගත සැලසුම් හොයලා මම අසවල් දේ සොයාගත්තා අසවල් අසවල් විදිහට සැලසුම් හදාගත්තා ඊට පස්සේ නම් මම අර මෝඩකම් කරන්නේ කියලා ඒ ගහන සැලසුම් වලත් යෙදිලා ඒ ඉන්න ගම මේක තේරුම් ගන්න ඒතින ආදීන වානිසංස තේරුම් ගන්න පුළුවන් නම් බද්දේ කරත් එක්ක වෙනවා නමුත් බුදුරජාණන් වහන්සේ සහති කරලා කියනවා මෙතනින් වැඩේ පටන් ගන්න බෑ මිතින් වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා ඒ තරම් දක්ෂ වැඩක් කරන්න අවශ්‍ය කරන්නා වූ මූලික චෛසික తত্ত্ব ඉන්ද්‍රිය ධර්ම බොජ්ජංග ධර්ම වඩා ගත්තට පස්සේ තමයි අර වගේ විශේෂ දෙයක් කරන්න පුළුවන්. ඒ සඳහා ඉන්දිය ධර්ම වඩන්ඩ බොජ්ජංග ධර්ම වඩන්ඩ එතන උත්කෘෂ්ඨ වශයෙන් කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්ඩ මේ දෙක මැද තියෙන වර්තමානයේ තේරුම් අරගෙන වර්තමාන පදනම් කරගෙන සතිය වඩන්න ඕනේ. සමාධිය වඩන්න ඕනේ, ප්‍රඥාව වඩන්න ඕනේ. වඩලා වඩලා වඩලා හොඳට ඒ වගේ සූර භාවය ඇති වෙනකොට සතිපට්ඨානෙ පිහිටනකොට තමයි කෙනෙකුට අතීතයේ ඉන්න බව අතීතයේ රස විඳින බව ඒක කරද්දිම අල්ලා ගන්න පුළුවන්. ඒක අල්ලාගෙනත් පශ්චාත්තාප නොවි ඉන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේක විභූති විභූෂණයක්. ඒක දක්ෂකමක්. ඒක ලකෝම ලකු මනුස්ස හිතේ කවදාකවත් හරිච්ච නැති දොරක් කියලා අතීතයට නොයෑමෙන් නෙවෙයි දක්ෂකම කරන්නේ. ආශ්චර්ය කරන්නේ. අතීතේ යද්දිම අතීතයට ගිහිලා රස විඳිද්දිම ආ මෙන්න මෙහෙමයි මේ යාන්ත්‍රණය වැඩ කරන්න කියලා දැනගන්න නම් වර්තමානයේ ඇති කරගන්නා ලද සතිය සමාධිය තමයි වැදගත් වෙන්නේ. ඒක නිසා පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සදී ප්‍රත්‍යুৎපන්න වූ යම් ධර්මයක් වෙනවද ඒ ඒ අනුව විපස්සනා කිරීම තමයි සරුවචනාචි ඔය සත්‍යපට්ඨාන සූත්‍රයේ නැත්නම් තුවටක ප්‍රතිපදා රත විනීත ප්‍රතිපදා ආර්ය වංශ ප්‍රතිපදාවල පෙන්ලා දීලා තියෙනවා. එතනෙමුත් තව පුංචි පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ. අතීතය ගැන කතා කරනකොට කොටිත සෝංශය සඳහන් කරන්නේ ඇහැට රූපයක් දැකලා ඇතිවෙච්ච ආසාව අනුව දැන් සීපත් කරනවා. කනට ඇහිච්ච සද්දයක්, නහයට ගැනිච්ච ගඳක්, දිවට දැනෙච්ච රසක් සහ කායට ලැබිච්ච පහසක්. ඉතින් මේ පහෙන් විතර කරනකොට ඇහ කන දිව නාසය කය කියන ක්‍රමයට තමයි යන්නේ. මොකද ඇහි තමයි විචිත්‍රම විදිහට අතීත නන්දිය රාගේ මැදෙන්නේ. ඊගාට කනේ, ඊගාට නාසය, ඊගාට දිවේ, ඊගාට කයි. අනාගතයේදීත් අනාගතේ දකින්නයි කියලා අපි කියන්නේ මේ මේ හරහා දැකීම් ඇසීම් ගඳ බැලීම් රස බැලීම් පහස නැත්තම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හරහා තමයි අනාගතයට දුවන්නේ නමුත් වර්තමානයේ ආවට පස්සේ අපි වර්තමාන මොහොතේ මේ දැන් රූප දකිමින් ඉන්නවා දැන් ගඳ බල සද්ධාමින් ඉන්නවා රස බලමින් ඉන්නවා ගඳ බලමින් ඉන්නවා පහස ලැබෙමින් ඉන්නවා කියන වර්තමාන මොහොතේ රූප ධර්ම සම්බන්ධ කරගත්තොත් පස්සාකාර විවිධාංගීකරණයක් මේකේ තියෙනවා බෙදී යෑමක් තියෙනවා. අන්නේ පහ ගත්තොත් ਸਰවඥාන්සේගේ සාරාංශක කල්පලක්ෂය කරපු ස්වයම්බු ඥාණයෙන් පරිේශණයෙන් දැකලා තිනවා වර්තමාන මොහොතේ රූප දකින්නකොට ඒකට සතිමත් වෙන්න තියෙන ඉඩ මම දැන් රූපයක් බලමින් ඉන්නේ රූපයක් දකිමින් ඉන්නේ කියලා සතිමත් වෙන්න තියෙන ඉඩ පහසුවත් සද්දයක් අහනකොට මම දැන් සද්දයක් අහමින් ඉන්නේ කියලා ඒකට අවදි වෙන්න, විවෘත වෙන්න, අප්‍රමාද වෙන්න තියෙන ඉඩපාඩුවත් ගඳක් බලනකොට, රසක් බලනකොට, පහසක් බලනකොට ගත්තොත් ආධුනික තුංගාවක් අමාරු බව තේරුම් ගන්න තියෙනවා. රූපයක් බලනකොට බලමින් ඉන්න බව තේරුම් ගන්න. ඊට වැඩිය සාපේක්ෂව කනකින් සද්දයක් අහන බව තේරුම් ගන්න ලේසි. ඊට පස්සේ සාපේක්ෂව ගඳ. ඊට පස්සේ රස. ලේසිම දේ වශයෙන් දැකලා තියෙන්නේ කයට පහසක් ඇති වෙන වෙලාවේදී වර්තමානයේදී ඒක නිසායි මේ කාය අනුපස්සනාව විශ්සර කරලා තියෙන්නේ. ඒ කාය අනුපස්සනාවෙන් තමයි පටන් අරගෙන වර්තමාන වශයෙන් තියෙන රස, ගන්ධ, සද්ද, රූප පිළිබඳව ඒ සතිය දියුණු පවුණු කරන්නේ. දැන් මේ කයට ඇති වෙන පහස ගත්තත් ඒකත් අවදුරට කපලා පෙන්වන්න පුළුවන්. කයට පහස ලැබීමේදී ක්‍රියාත්මක වෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා භූතයන්. කය කියන්නේත් මේ හතර මහා භූතයන්ගෙන් හැදිච්ච දෙයක්. ඒ කයට ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේ මේ පඩවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා භූතයන් පමණයි. නමුත් රූප ධර්ම කියලා කියන්නේ මේ හතර පමණක්ම නෙවෙයි. මේ හතර ආස්තික පැත්ත වුණාට නාස්තික පැත්තක් වශයෙන් අවකාශය තියෙනවා. ශාරීරික අවකාශයේ පෙන්නකොට සරුවච්චනාංශය මතක් කරනවා ඇස් කුර නාස කුර මුඛ කුර කන් කුර ගුද මාර්ගය මුත්‍රා මාර්ගය වගේ තැන්වල තියෙන කුහර වල ඇතුලේ ලොකු අවකාශයක් තියෙනවා. අපි ඒකට කය කියලා කිව්වේ නැති වුණාට කය වැඩියෙන්ම වැඩ වෙන්නේ ওই ටිකේ තමයි. දැන් මොලේ ගොඩාක් වැඩ කෙරෙන්නේ ওই ස්නායු ශෛල ටිකේ තමයි. නමුත් ඇතුළෙම තියෙනවා හිස් කුවරයක් ඒක සමහර වෙලාවට ද්‍රවයකින් පිරලා තියෙන්නේ එතන තමයි අර සියල්ලගේම මණ්ඩි මිදෙන තැන. ඒ වගේ කයෙත් මේ පටවියාවෝ තේජෝ අපි ස්පර්ශ කරන්න පුළුවන් වුණාට අන්වික්ෂයට දාන්න පුළුවන් වුණාට කිරන්න පුළුවන් වුණාට බලන්න පුළුවන් වුණාට වර්ණ පෙන්වුවාට ගඳ පෙන්වුවාට රහස පෙන්වුවාට මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන්නේ අවකාශයේ හරහා. බාහිර තියෙන පට වියාපෝ තේජෝ වායෝ කියන එකට මේ කයට හැප්පිලා ස්පර්ශයක් දෙන්න පුළුවන් උනට අවකාශයේ කයේ හැප්පුණාට අපේ හිතට කියවන්න බෑ. වාසනාවට හෝ අවාසනාවට ඕකහරා තමයි මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන්නේ. දැන් විද්‍යාවෙන් හොයාගෙන තියෙන්නේ මේ ලෝකයේ මේ පට වියාපෝ තේජෝ වායෝ කොච්චර තිබුණත් ඒ සියල්ලම අරගෙන මැනලා බැලුවොත් අවකාශයත් එක්ක බලනකොට අවකාශය නියෝජනය කරනවා 99.9999999999999999999999 තිතක් කියන මට්ටමන. පටවි ආපෝ තේජෝ තියෙන්නේ 0.0000000001 කියන මට්ටමට විතරයි. එනිසා අපි මුළු ජීවිතේම ගත කරන්නේ ඔන්න ඔය 0.9කුත් එකක් වෙන දශම 0.9කුත් එකක් වෙන පටවි ආපෝ තේජෝ හරහා. එතකොට ඒක විතරම අපේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන්නේ. ඇහැට කනට නාසයට දිවට කොයි එකටත් ගෝචර. ඒ තියා විද්‍යාඥ විසින් සොයා කරන ලද සියලු උපකරණ වලට ගෝචර වෙන්නේ තොච්චරයි. ඉතින් ඊට පස්සේ දැන් සරුවචනාන්දට සිද්ධ වෙන ওই බින්දුවයි සතන බින්දුව බින්දුව බින්දුව බින්දුව බින්දුව බින්දුව බින්දුව බින්දුව බින්දුව එකේ විපස්සනා කර්මත්තානේ හොයලා දෙන්නේ. ඒ දේ හොයනකොට සරුවචනාංශේ පෙන්නලා දෙනවා මේ පඩවි ධාතුවට වඩා තේජෝ ධාතුවට වඩා ආපෝ ආපෝ ධාතුවට වඩා වායෝ ධාතුව තමයි ඒකේ තියෙන කම්පන චංචල ගති නිසා ආදුනිකට අල්ලන්න බලන්නේ. ඒක නිසා වර්තමාන වශයෙන් ලැබෙන තත්ත තත්ත විපස්සනා කරන එතන එතන විපස්සනා කළ යුතු කර්මස්ථාන පෙන්නකොට සර්වචනාංශ මේ නොදන්නා පෘ탁ජන හිතට වායෝ බහතු වායෝ පොට්ටබ්බ ධාතුව තමයි ඉදිරිපත් කරන්නේ. හැබැයි මේ වායෝ පොට්ටබ්බ ධාතුව පිළිබඳ කොච්චර ඉගෙන ගත්තත් ඒක නෙවෙයි නිවන කියන්නේ. ඒක හරහා අපිට පටවි ආපෝ තේජෝ කියන තුන ඉගෙන ගන්න වෙනවා. ඒකත් නෙවෙයි රූප ධර්ම වල කෙලවර. ඒ හතර ඉගෙනගෙන අයින් කරාට පස්සේ ඉතුරු වෙන අවකාශය හරහා තමයි ගමන ඒක හරහා තමයි අපිට අතීත අනාගතය පිළිබඳ තියෙන මුලාව මීටත් වඩා ප්‍රසිද්ධව ප්‍රකටව ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා එන්නේ අල්ලන්න පුළුවන් පේන ගැටෙන දේවල් හරහා වුණාට ඒව පිළිබඳ ලයිස්තු හදාන මේවා පිළිබඳ ඉගෙන ගත්තයි කියලා කියන්නේ නිවනට ලං වීමක් නෙවෙයි. ඒව පොතු ගහලා ඉවත් කරන්න ඕනේ දෙයි. ඉවත් කරලා පස්සේ තමයි අපිට යන්න ඕනේ පෙත පෑදෙන්නේ. ඒක නිසා විෂයක් වශයෙන් බුද්ධ ධර්මයක් ඉගෙන ගන්නකොට ශ්‍රද්ධාවෙන් බුද්ධ ධර්ම අල්ලනකොට අපි පිට පොත්තේ තමයි හැසිරෙන්නේ. ඒකෙන් අපි PhD ගන්නවා, ඩබල් ડોක්ටරට් වෙනවා, ශ්‍රද්ධාවෙන් নানা ප්‍රකාර විසිතුරු වැඩ කරනවා. ශ්‍රද්ධාවෙන් ඒ කරන සියලුම වැඩ ඔන්න පටවියාපෝතේජ කියන හතරට හිර වෙනවා. ශ්‍රද්ධාවෙන් කවදාකවත් අවකාශයේ දිහාට යන්න දිහා හිතන්නවත් බෑ. යනකොට ශ්‍රද්ධාවන්තට හීන් දාඩි දානවා. වක්කාර ලකුණු පහල කරනවා. බය වෙනවා, තහලවනවා. මොකද ඒ තරම්ම සද්ධාව කියන්නේ ඔය පිට පොත් අල්ලන ගතිය. ඒ හරහා යරස මේ සතිචෛතසිකේ තමයි ඒ වායු පොට්ටබ ධාතු අල්ලගෙන ඒක පිළිබඳ යාම් දක්ෂකම පරිචයක් ඇතිගෙන ඒ හරහා මේ වායෝ ධාතුව පිළිබඳ තියෙන අවබෝධය හරහා පට විආපෝතේජෝ කියන අනිකුත් යාගේ සහචරයෝ නැත්තම් වායෝ ධාතුව හැම වෙලාවෙම රංගනයක් රංගනකොට වේදිකාව සකස් කරලා දෙන්නේ පට වියාපෝ තේජෝ වලින්. වායෝ ධාතුව කවදාකවත් බෑ. ඒ වේදිකාව නැතුව ජීවත් වෙන්න. එහෙම නැත්තම් තේජෝ ධාතුව වැඩ කරනකොට ඒකට වේදිකාව සකස් කරලා දෙන්නේ වායෝ පඩවි ආපෝ වලින්. මේවා කවදාකවත් ගලවන්න බෑ. නමුත් අපේ හිත පටන් අර ගන්නකොට ඔක්කොම දන්න තියෙන අර එකකින් පටන් අර ගන්නවා. ඒ පටන් අරගෙන යනකොට එහෙම නැත්නම් අපි වායෝ පොට්ටබ්බ ධාතුවට හිත යොදනකොට ඒ වෙලාවේදී ඇහෙන් රූප බැලීම නතර කරන්න වෙනවා. කනෙන් ශබ්ද ඇහිලා නතර කරන්න වෙනවා. ගන්ධ රස පහස නතර කරන්න වෙනවා. නතර කරලා පේනවා නම් ප්‍රකටව ඒ පේන වායෝ ධාතුව හරහා තමයි යන්නේ. නැත්නම් ආනාපානෙ දිහා බලනකොට ඒක තියෙන වායෝ පොට්ටබ්බ ධාතුව ඒ වායෝ පොට්ටබ්බ ධාතුවේ 11 ආකාරයක් තියෙනවා ඒකළු සාකාරම හොඳට ඉගෙන ගන්නකොට ඒකට උදව්පකාර කරන වේදිකාව සලස්සන අනික් කට්ටිය නොපෙනී බැරි තත්ත්වයටපත් වෙනවා. එතකොට හතර මහා ධාතුන් පිළිබඳ යම් චිත්‍රයක් ඇඳෙනවා. ඇඳලා බලනකොට ඒක නියෝජනය කරන්නේ මුළු චිත්‍රයෙන් දශම බිඳුව බිඳුව බිඳුව බිඳුව බිඳුව බිඳුව බිඳුව බිඳුවයි එකක ප්‍රමාණය පමණයි කැන්වස් එකේ තියෙන්නේ අවකාශය. කොටු ගැනචිත් ඇඳලා තියෙන කැන්වස් එකේ තියෙන අවකාශය. එතෙන්ට යනකොටම අසංහිරං අසංකුප්පං. ඒ යෝගාචරය සැලෙන්න පටන් ගන්නවා, ආශ කරන්න පටන් ගන්නවා, විදසනෝපක්ලේශයෙන්ට පටන් අර ගන්නවා. ඒ හතර මහා භූතයන් හර අවකාශයට යනකොටම පුදුමාකාර සහලවන්න පටන් ගන්නවා. ඒක නිසා දැන් අතීතය අනාගතය දැන ගැනීම සඳහා වර්තමානයේ අල්ලාගෙන වර්තමානයේ තියෙන රූප අල්ලාගෙන රූපේ තියෙන වායෝ ධාතු අල්ලාගෙන ඒ හරහා ක්‍රියාත්මක වෙලා යම් තැනකදී අපි භාවනාව අවකාශයට කිට්ටු කරනකොට ඒ යෝගාවචරයට පොල් කටු විලකින් ගැරඩියක් ඇතලා ගත්තා වගේ පතුරු ගහිලා යනවා. මේනික භාවනා ජීවිතය ඉතාමත්ම වැදගත් කොටස. ඒ හරහා ගිහිල්ලා වායෝ ධාතු හරහා මොන දේක හරහා ඒ හිස්තැනකට ගියාට පස්සේ තමයි මේ මනුස්සයා වර්තමාන මොහොතේ ලැබෙන වායෝ පොට්ටබ්බ ධාතු මුල් කරගත්ත රූප ධර්ම දිහා බලාන යනකොට එන්න පුළුවන් බය වෙන ගති එන්න පුළුවන් ආශාව වෙන ගති අර කාමසුකල්ලිකාණ යෝගය අත්තිකිලමතාණ යෝගය නඳුනාට සියුම් සියුම් කොටස් වලින් පොතු ගලව ගලව ගලව ගලව යනකොට වර්තමානයේත් බැඳෙන තැන් ඇලෙන තැන් තියෙනවා. මේ බැඳෙන තැන් ඇලෙන තැන් අර අතීතය අනාගතේ බැඳෙන තැන් තරම් ගොරෝසු නැතුනට හානි නොකරුවාට ඊ타මත්ම වංචනිකයි. ඊ타මත්ම ෂටයි. ඊ타මත්ම මායාවී. එනිසා එතෙන්ට යනකොට ඒ සරුවචනාංශය පෙන්ලා දීලා තියෙන ඉරදිගේ ගියොත් උන්වහන්සේ පෙන්නවා මේ කඹේ දිගේ යන් එහා පැත්තට මෙහා පැත්තට වැටෙනොත් තල්ල කඩා ගන්න වෙනවා. එහෙම නැත්නම් බොරුවල් වලට වැටෙනවා. ඒක දිගේ යන්න නම් ඒ පුද්ගලයා ලැබ තිබිය යුතු ප්‍රධානම දෘෂ්ටිය දර්ශනයට තමයි බද්දේ කරත්ත කියලා කියන්නේ. බැඳුනා වූ එකම රාත්‍රියක් කියලා මේක සමහර හරි පරිවර්තනය කරලා තියෙනවා. එහෙම නැත්නම් මේ තියෙනා වූ එකම ආසාව নানা ආකාර විදියට මේ බද්දේ කරත්ත කියන වචනේ පිරිසුදු කර පිරිසුදු කරන්න හදනවා අර්ථකථනය දෙන්න හදනවා. නමුත් ඔය ඉංග්‍රීසි දාන ඥානමෝලි ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසියෙන් ලියලා තිබුණා මේ භද්‍ර කියලා කියන්නේ මංගල සුබ හොඳ පැත්ත කියන එකයි. ඒක රත්ත කියන එක ඒක සහ රත්ත කියන වචන දෙකට කඩලා ඒක කියන්නේ එකම කියන අදහස එන රත්ත කියලා කියන්නේ රාත්‍රියට නැත්තම් රාග දනවන නිමිත්ත කියන අදහස අරගෙන මේකට මේ ප්‍රහෙලිකාවක් විසඳන්න වගේ নানা ප්‍රකාර අර්ථ දීලා ඒ ස්වාමීන් වහන්සේ කීයතා අන්තිමට එකතු කරලා පොඩි අදහසක් කියනවා එකලා බවට බැඳුනා වූ එකලා බවට බැඳීමේ යත්තා වූ මංගල කාරණාව කියන අදහසින් තනිකඩ ජීවිතේ විවේක ජීවිතය ඒක රාත්‍ර කියලා වශයෙන් පෙන්නලා දෙනවා. එකලා බව, හුදෙකලාව. අතීතය අතහැරීමත් අනාගතය ගැන පැලතුම් නොකිරීමත් වර්තමානට බැමිනීමත් එක විදියක විවේකයක්. එක විදියක හුදෙකලා බවක්. ඊට පස්සේ වර්තමානයේදී පහළ වෙන්න පුළුවන් අතීතේ තරම් අනාගතේ තරම් නොවුනත් යම් යම් ආශාවල් සහ යම් යම් තරහවන්ගෙන් ඉවත් වෙලා ඒ අපි බෞලිකත්ව කරන භාවිත කරන දේ තමයි මේ හුදකලා බව. ඒක තමයි විවේකයේ කියලා කියන්නේ. අන්නේ විවේකයට බැඳුන හිතක් ඇති කෙනාට විවේකයේ එකම ජීවිතේ પરමාර්ථයක් කරගත්ත කෙනාට බද්ධේ කරත්තයයි කියලා කියනවා. ඒ නිසා අපි කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ අදහස් අරගෙන උත්තරීතර හුදකලාව කියන නම මේ බද්ධේ කරත්ත කියන නමට පට බැඳලා විශේෂ අර්ථකථනයක් දීලා තිබුණා. ඒක ඥානමෝලි ස්වාමීන් වහන්සේ සඳහන් කර තිබුණේ උත්තරීතර හුදකලාවට ඇති කැමැත්ත. නැත්නම් ආදර්ශවත් එහෙම නැත්නම් දර්ශීය වූ උත් මේ හුදකලාව කියන අදහස අරගෙන තියෙනවා. ඒ නිසා මේ පඩවි ධාතුව හරහවෝ නැත්නම් රූප ධර්ම හරහවෝ අතීතනාගතේ හැලීම සඳහා යන ගමනේ තියෙන මේ විවේකයේ බහුල කිරීමයි. සරුවචනාංශේ මේකට භාවනා ජීවිතයේ කාය විවේක, චිත්ත විවේක සහ උපදි විවේක වශයෙන් විවේක තුනක් කතා කරලා තියෙනවා. මේ කාය විවේකයේ කියන එක කෙටියෙන් නිකන් සම්බන්ධ කරගන්න පුළුවන් සිල්පද නොකඩා සීතලව සදාචාර සම්පන්නව සංස්කෘතිගත වෙලා ආචාර ධර්ම වශයෙන් තමන් මේ ගලන පවට බැඳිලා ගලන බහුජන මතයෙන් ඈත් වෙලා ගත කරන ජීවිතයට කියනවා සීල යතින් එහෙම නැත්නම් කාය යතින් විවේක වීම කියලා. මේක තමයි අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාකාරගතවයි කියලා බුදුරජාණන්සේ වචනයට නගලා තියෙන්නේ. කාමභෝගී කෙනා නැත්නම් විවේකයට කැමති කෙනා කවදාකවත් අරණ්‍යයට කැමති වෙන්නේ අරඤ්‍ය වන රම්මණීය වූ අරඤ්‍ය වල කවදාකවත් කාමභෝගිය කැමති වෙන්නේ. ඒකට කැමති වෙන්නේ මුනිවරයෙක් විතරයි. හැබැයි ඒක විවේකයේ තියෙන පළවෙනිම වාටිය. එහෙම නැත්නම් කාය වශයෙන් විවේක වීම. ඒක තමයි ගීගිය අතාරිනවයි කියලා කියනවා. කාම වස්තු අතහැරලා දාලා යනවයි කියලා කියනවා. ඒකට කියනවා කාය විවේක කියලා. ඊට පස්සේ චිත්ත විවේක කියලා තව එකක් තියෙනවා. එතකොට වෙන්නේ Taman ඇත්ත වශයෙන්ම අටසිල් අරගෙන මේ වගේ තැනකට ඇවිල්ලා කරේ බාපණයකුත් දාගෙන තවත් ඒ වගේ භාවනා පිටසක් අතර හිටියත් නැත්නම් පරියංගේ හිටියා සක්මන් කර හිටියත් හිත Tamanට නොතරම් වෙන විදියට කාම ආසාවල් වලින් පෙලෙන්න ඉඩ තියෙනවා. ඒ හිත කමන්ට නොතරම් වෙන තරම් විදියේ ද්වේෂයන්ගෙන් පෙලෙන්න ඉඩ තියෙනවා. එතන අසීමිත නිදිමතකට වැටිලා නිවර්ණකට යට වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අර අතීතය අනුගමනය කිරීම සහ අනාගතය කියන පශ්චාත්තාප සහ අනාගත සැලෙන සිත් වලින් ඒ ලැබිච්ච වෙලාවේ පොට පැන්න ගන්න එහෙම නැත්නම් චිත්තක්ෂණේ පන්න ගන්න ඉඩ තියෙනවා. නැත්නම් සැකේ ඉඳී තියෙනවා. අර ඉස්සෙල්ලා කියපු කායි විවේකයේ නැති වෙලා අපි සතුම් මරමින් හොරකම් කරමින් ඉන්නවනම් ඒක පිට කෙනෙකුට පේනවා. සමාජ ධර්ම කැඩෙනවා. ඒ නිසා ඒකට ආචාර ධර්ම වශයෙන් සම්බන්ධයක් තියෙනවා. දැන් මෙතන කියන මේ චිත්ත විවේකයේදී කිසිම විදිහකට ළඟ ඉන්න කෙනාවක් දන්නේ නැහැ මෙයාට කාමයේ ඇවිසලා තියෙන බව. දන්නේත් නැහැ ද්වේෂය තියෙන බව, නිදිමතක් තියෙන බව, සැකයක් තියෙන බව, එහෙම නැත්නම් අතීත අනාගතේ දුවන බව. නමුත් ඒ පුද්ගලයා සතිමත් නම් හොඳටම දන්නවා මට තරම් නැති විදිය ආතාවකින් තරම් නැති විදිය ද්වේෂකින් තමයි පෙළෙනවා කියලා. කවදා හෝ එයින් අපි විවේකී ලබනවා කියන්නේ ඒකට කියනවා අපි සමාධි භාවනාවෙන් ලබන විවේකේ නැත්තම් නීවරණයෙන් තොරවීම එහෙනම් ධ්‍යාන తত্ত্বය එන්ට ඒකාග්‍රතාවය කියලා. ඇත්තටම භවනා ජීවිතය උතන තමයි ප්‍රධානම අර කාය විවේකයේ ලැබලා ලැබෙන සිල්වතට වඩා භාවනා කියනක දොරට වඩන්නේ උතනදී තමයි. ඒක එතන එතන උපයන්න ඕන දෙයක්. ඒකට නිරාමිෂ සුඛය කියලා කියනවා. එහෙම නැත්නම් චිත්ත විවේකයේ කියලා කියනවා. චිත්ත භාවනා කියලා කියනවා. මනෝභාවනීය தত্ত্ব කියලා කියනවා. ගොඩාක් දේවල් සරුවචනාංශි භවයකට පටබැඳිනම් දීලා තියෙනවා. නමුත් මේක සරුවචනාංශගේ නිෂ්පාදනයක්ව සොයා ගැනීමක් නෙවෙයි. සරුවචනාංශි 15 වෙනි ඉස්සලා තිබුණ එකක්. ඊට ඉස්සරත් මිනිස්සුයෝ, Hindu මිනිස්සුයෝ ජීවිතේ කොටස් තුනකට කඩලා කුමර කුමරි බඹසර ගෘහස්ත වනස්පති සන්‍යාසී කියලා ජීවිතය හතරට කැඩුවා. කුමර කුමරි බඹසර වෙනවයි කියලා කියන්නේ වැඩි වියපත් වෙනකන් සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන ලිංගික හැඟීම් වලින් තොරයි. ඒ කොහොමඩක්වත් බඹසර රැකෙනවා. ඊට පස්සේ ගෘහස්පති තත්වයට යනවා. ගේල් ඉවරලා අඹ සමයෙන් වශයෙන් ජීවත් වෙනවා. එහෙම වුණාට පස්සේ අර සෙල්ලක්කාර ජීවිතයක් නැහැ. සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. බයලජ්ජා පහට කරගෙන දරුවන්ට ආදර්ශවත් වෙමින් අර බෙලිකටු හැන්දර පොල්කටු කොස්කොල ගොඩට ඉතින් ආයුබෝවන් කියලා ගෙට වෙන වෙලාවක් තියෙනවා. ඊට පස්සේ ඒක සාර්ථක වුණාට පස්සේ වනස්පති යුගයට යනවා. වනස්පති යුගය කියලා කියන්නේ ඒ පුරුෂයෙක්ගේ වනස්පති යුගයට යනට අවුරුදු 40ත් 60ත් අතර ජීවිතය ගත කරන්නේ. එයා තමන්ගේ අම්මටයි තාත්තටයි උපස්ථාන කරන කන්න දෙන බොණ්ඩ දෙන කෙනා බවට පත් වෙනවා. තමන්ගේ පවුලගේ අම්මටයි තාත්තටයි කන්න දෙන බොණ්ඩ දෙන උපස්ථායක බවට පත් වෙනවා. පවුලේ ඔක්කොම එයාගේ පාලනය යටතේ ඉන්නේ. යාළුවෝ පවා යාට හොඳයි උඹ ආදර්ශවත් ජීවිතයක් ගත කරන්න කියලා කියනවා. හැම කෙනාටම නායකත්වය දෙන කැලීම දැච්ච විශාල ගහක් වගේ පලාත වසාගෙන ජීවත් වෙනවා වනස්පති වෘක්ෂයක් වගේ. ඒක තමයි මේ පුද්ගලයාගේ ඒ ජීවිතේ රැස් විහිදෙන වෙලාව, තෙද විහිදෙන වෙලාව. හින්දු ආගමේ කියලා දෙනවා ඒකේ පළවෙනි දරුවාට පළවෙනි දරුවා හම්බ වෙච්ච දවසේ මේ සියල්ල මතහැරලා දාලා සන්‍යාසි වෙනවා. සන්‍යාසී වුණාට පස්සේ ඔය කියන චිත්ත විවේකයේ සඳහා කටයුතු කරනවා. චිත්ත විවේකයේ සඳහා කටයුතු කරන්න වෙච්චාම කැලේට ගිහිල්ලා යුතුයකම් කොටස ඉවරයි. ඔය ධ්‍යාන භාවනා කරලා ඔය නීවරණයෙන් තොර කරගත්ත හිත ආපුවාම ඒ බුද්ධිලාට අභිඥා පැත්තෙන් හෝ එහෙම නැත්නම් නිර්ආමිෂ සුඛේ පැත්තෙන් ජීවිත ගත කරන්න පුළුවන් මේකේ මේ මේ ශිල්පයේ ප්‍රතිඵල තමයි ඒ ඉන්දියාවේ හිටපු ඉර්සින්නාන්සලා තුන්කල් දැකලා අපිට පෙන්ලා දීලා තියෙන මේ නක්ෂත්‍රය ආයුර්වේදේ ඒ වගේම අතීතයේ සහ අනාගතේ බලන්න පුළුවන් ගති ඔය 이르දි ප්‍රත්‍යහාර ටික. නෝනේ බද්දේ කරත්ත සූත්‍රයේදී බුදුහාමර පෙන්නන්නේ මේ විවේක දෙකට වූ පරම වූ උත්තරීතර වූ තව විවේකයක් තියෙනවා මේ කියන නිවර්ධර්මයන්ගේ යට තට්ටුවේ කාපට් එකේ යට තියෙන දූවිලි වගේ අනුසය කෙලස් කියලා જાතියක් තියෙනවා. ඒ අනුසය කෙලස් වලින් නිදහස් වෙනවයි කියන එක කවදාකවත්ම Tamanට හිතෙන දෙයක් නෙවෙයි කියලා තියෙනවා. කෙනෙකුට ස්වයම්භූ වශයෙන් කවදාකවත් මේ දැන් මේ දෙකක් අයින් කරලා සීලෙන් අයින් කරලා සමාධියෙන් අයින් කරලා කෙලෙස් නැතුව ජීවත් වෙන වනස්පති යුගයේ ජීවත් වෙන කෙනෙක් වගේ සියල්ල පිළිබඳව අධිකාරී ශක්තියක් ඇතුව බලවත් වෙතේවත් ඉන්න කෙනාට ඉතාමත්ම අමාරුයි අඳුනලා දෙන්න මේ යට තව කෙලෙස් මට්ටමක් තියෙනවා. ඕකෙන් තමයි සංසාර ගැටේ වදින්නේ. ඕක තමයි තණ්හාවට හේතු වෙන්නේ. ඕක තමයි මාන්නයට හේතු වෙන්නේ. ඕක තමයි දෘෂ්ටියට හේතු වෙන්නේ. ගහක් කැපුවට මුල දක්කම කපලා අයින් කරාට වල්ලුල තියෙනවා නම් ආයේ මුලෙන් ආයේ දළු වෙනවා. ඒ වගේ මේ අනුසය කෙලෙස් අයින් කරනකම් කවදාකවත් අපට ඒ ගහ විනාශ කරයි කියන්න බෑ. නිසා සරුවච්චන් වහන්සේ විදිය ගහේ කොළ දාව අයින් කරාට කඳ අයින් කරාට යට තියෙන දෙයට මේ කාම ලෝකේ ගත කරන නැත්නම් ආධ්‍යාත්මික ලෝක ගත කරන අයට පෙන්වන්නට අරින දොරවියුත් කර දීමක් තමයි මේ බද්දේ කරත්ත සූත්‍රයේදී කියන්නේ ඒ කායි විවේක චිත්ත විවේක හදාගෙන ඒක නැතුව නම් කොහොමඩක්වත් කරන්න බෑ ඒක හදාගෙන ඊට යට තියෙනා වූ මේ අනුසය කෙලස් පිළිබඳව අනුසය කෙලස්කින් අයින් කිරීමෙන් ඇතිකන මේ විවේකයට තමයි භද්‍රයි කියලා කියන්න පුළුවන්නේ මංගලයි කියලා කියන්න පුළුවන් සුභයි කියලා කියන්න පුළුවන්නේ සියලු සැප දෙන්නා වූ තත්වයක් කියලා කියන්න පුළුවන්. මොකද අනික් හරියනම් මං හිතනවා අපි සංසාරේ ඔක්කොම විඳලා ඇති. අපි සංසාරේ ගමනදී අනන්තවත් ඒ වගේ ධ්‍යාන භාවනා කරලා බ්‍රහ්ම ලෝක දිවි ලෝක සම්පatti ලබන්නේ. නමුත් අපිට අර යටටට්ටුව <coughs> පොළවෙන් යට මේ ගොඩනැගිල්ලේ ෆවුන්ඩේෂන් එක යට කරලානේ දැන් තියෙන්නේ. අන්න ඒක ඇල දකිනා වගේ ඒ යට තියෙන අනුසය කියලා දැකලා ඒකෙන් විවේකී ලැබුවොත් ඒ සඳහා තමන්ගේ ජීවිතය ඒක තමයි මගේ පරම යුතුයකම කියලා සකස් කරගත්තොත් අන්න එයාට කියනවා බද්ධේ කරත්තයයි කියලා. සුන්දර වූ උත්තරීතර වූ එකලා භවකට බැඳිච්ච කෙනා. ඉතින් ඒජන්ටි මන් ටිකක් පරිස්සම් වෙන්න ඕනේ. මොකද හුඟ දෙනෙක් මෙතන තියෙ ඉන්නේ ගීයත්තු. නැත්තම් ඕනේ කරලා තියෙන්නේ half boil කරගන්න. සම්පූර්ණයෙන්ම මේක අයින් කරලා කිව්වොත් එහෙම ඔතන තෑයෙන ප්‍රශ්නක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ගේ හිත මේකට බැඳගෙන ඒ ගමනට ක්‍රමවේදීව මේ ප්‍රයත්නයෙන් ගෙනියනවයි කියන එක නටන කකුලේ ගෙජ්ජි කපනවා වගේ වැඩක්. එතෙන් දී යටින් ගින්දර ගෙන වගේ වැඩක්. ඒක කොහොමඩක්වත් මවන්නේකට කරන්න පුළුවන් ශක්තියක් නෑ. මේ සූත්‍රයකට සම්බන්ධ කරලා මේ සරුවච්චන් වහන්සේ පෙන්වන ධර්මතා හරහා අපි දෙගොල්ලම එකතු වෙලා මේක පොඩ්ඩක් විස්තර කරලා බලමු, පටහැරලා බලමු, විවරණය කරලා බලමු, විසිතුරු කරලා බලමු කියන එක විතරයි මට කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි එහෙම කියලා කොම් කරන්න හොඳ නෑ. කොන් කරන්නේ නැතුව පෙන්ලා දෙන්න ඕන විප්ලවීය අදහසක් තියෙන කෙනාට. රැඩිකල් වාදී කෙනාට ওই සම්ප්‍රදාන කුල කල්පනාවෙන් නම් කවදාක කපට ওই පැත්තට යන්න බෑ. මොකද සම්ප්‍රදාන කුල කල්පනාව අනිවාර්යයෙන්ම චපල බවට යටයි. මායාවික බවට යටයි. ෂට බවට යටයි. ඒක ධර්මය ආගමයෙන් එහාට යන්න දෙන්නේ නැතුව හිර කරනවා. අපි ආගමකට බන්ධනවා. අපි සම්ප්‍රදායට බන්ධන බන්ධලෙවල අපි කරත් බැඳගත්තු ගොනෙක් වගේ, මැටි පාගන හරකෙක් වගේ අපි මේ සංසාරේ වටවලල්ලේ ගෙනියනවා. ඉතින් අපිට සිද්ධ වෙනවා ඒ සංසාර බන්ධන මෙහෙමයි කියලා දැනගෙන ඒක හරහා යන අර විප්ලවීය අදහසකින් නැත්නම් මේ ගංගදිගේ ඉහළට පින්න ගමනේ යන්න. ඉතින් ඒ අනුව යම් කිසි කෙනෙක් මේ ආනාපාන සති භාවනාව කරලා ආනාපාන සති භාවනාවේදී මතුවෙන රූපාකාරය රූපාකාර කිව්වට ඒ රූප නිසා මතුවෙනා වූ විඥානයේ පෙරලිය තමයි මෙතන වැදගත් වෙන්නේ. රූප ධාතු රාග විනිබද්ධ විඥානය කියලා මේකට යම් තැන් වල සරුවත් යන සඳහන් කරලා තියෙනවා. මේ රූප ධර්මය ගොරෝසු වෙනකොට එක විඥානයක්, රූප ධර්ම සියුම් වෙනකොට තව විඥානයක්. ඒ අතරමැද මාර්ගයේදී ගොරෝසු තැන්ලා සියුම් පැත්තට යනකොට යම් යම් ආකාරයට රූප ධර්ම විපරිණාමයටපත් වෙනවද? ඒ ඒ ආකාරයට සාපේක්ෂව විඥානයාගේ පරිණාමයක් සිදු වෙනවා. රූපාකාරයේ පරිණාමය දැකීමල අපි කායනුපස්සනාව කියලා කියනවා. විඥානයගේ පරිණාමය හිතන තරම් ලේසි නෑ. ඒක වේදනා සංඥා සංස්කාර හරහා ගිහිලා තමයි විඥානේ කොටු කරන්න වෙන්නේ. ඒ නිසා ඒකට ආදර්ශයක් වශයෙන් ඉස්සලා පෙන්වන්නේ ඒ රූපාකාරයගේ වෙනස්කම්. ඒකට ඇති වේදනා ගැන කලබල වෙන්නත් එපා. සංඥා ගැන කලබල වෙන්නත් එපා. සංස්කාර ගැන කලබල වෙන්නත් එපා. විඥාන විඥාන වශයෙන් කලබල වෙන්නත් එපා. මේ රූප ධර්ම පිළිබඳව අපි සුතමේ ඥානෙ චින්තාමේ ඥානෙ අන්වේ ඥානෙ තේරුම් ගත්තොත් ඒක නැවත නැවතත් නැවත නැවතත් හිතට පේන්න දෙනකොට දැනගත්තත් නොදැනගත්තත් රූප ධර්මයන්ගෙත් පරිණාමය සිද්ධ වෙනවා. ඒ නිසා ආනාපානෙ දිහා බලන්න පටන් අර ගන්නකොට ඒ යෝගාවචරයට අර ඊයේ හවස අපි මතක් කරගත්තා වගේ රූප බලමින් සද්දාසමින් ගන්ධ රස භාස විදිමින් බාහිරාවත් පර්තිව ගත කරපු මේ ජීවිතය නැත්නම් මේ විඥාණය ඇතුළට නමා ගන්නවා කියන එක ලොකු ආශ්චර්යයක්. ඒ කවවම කවදාකවත් දෙවන්නේකට කර දෙන්න බෑ. කවවම කවදාකවත් බලෙන් පටවන්න බෑ. ආසාවක් තිබුණත් උවමනාවක් තිබුණත් නොයෙන්නත් ඉඩ තියෙනවා. ඒක අනාත්ම ධර්මයක්. ආණ්ඩු මට්ටු කරන්න බෑ. පාලනයකට ගන්න බෑ. කරන්න තියෙන එකම දේ තමයි දහස්වර කරලා කරලා කොහොම හරි අතුරට නමාගන්නේ. ඒ නිසා ආධුනික යෝගාවචරය කියුවා නවීන නැත්නම් ප්‍රවීණ කෙනෙක් හෝ වේවා ඉඳගත්තර පස්සේ කයට හිත නම්ව ගන්න පුළුවන් නම් ඒක ලොකු ප්‍රවිෂ්ටයක් ලොකු ආරම්භයක් වෙනවා. අන්න එහෙම හරවගත්ත පමණින්ම වායෝ පොට්ටබ්බ ධාතුව විතරක් නෙවෙයි ඉස්මතු වෙන්නේ. নানা ආකාර දේවල් ඉස්සන කොයි එකත් වළංගුයි. නමුත් සර්වඥන්සේ ඉංගියක් දෙනවා මේ වායෝ පොට්ටබ්බ ධාතුව එක තමයි දොරදි යන්න පුළුවන් ඉන්නේ මොකද ඒ කම්පන චංචල බව දකින්න හිත හිතට පහසුයි. මෙන්න මේ කම්පන චංචල බව බලාන ඉන්නකොට හිත පිට නොගෙයින් ආනාපාන මෙහිట్లా මේ ඇතුල් වෙනවා මේ පිට වෙනවා මේ ඇතුල් වෙනවා මේ පිට වෙනවා කියලා හොඳට බලන ඉන්නකොට ඒ යෝගාවචරයට මේ අරමුණෙන් හිත ගිලිහි නොයම් පිනිස නැවතත් අතීතේ අනාගතේ රූප වලට සද්ද වලට ගන්ධ රසට නොයම් පිනිස අරමුණේ හිත උලන්න සිද්ධ වෙනවා අතුල්ලන්න සිද්ධ වෙනවා ආලිංගනය කරන්න සිද්ධ වෙනවා ප්‍රේම කරන්න සිද්ධ වෙනවා ඇලි ගලි වාසය කරන්න සිද්ධ වෙනවා මේ සඳහා තමයි භාවනා උපක්‍රම රාශියක් මතු කරලා දෙන්නේ. ආස්වාස් ප්‍රසවාසයෙන් මෙනෙහි කරන්න, උත්සන්න කළ බලන්න, ආසන්න කළ බලන්න. ඒකේ ප්‍රයත්නයක් වශයෙන් තමයි කියන්නේ ආස්වාසයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරලා බලන්නයි කියන. ඒකේ බැලීමේ වෙන හම්බ වෙන නම්බු නාමයක්වත් ලාභයක්වත් මොකක්වත් නැහැ. ඒක වෙන්නේ හිත තවදුරටත් තියුණු කරන එකයි. ඒ මේ විදිහට යම් විලාකට යෝගාවචරයට මේ ආස්වාසයයි මේ ප්‍රසවාසයයි නැත්නම් මේ ආස්වාසය ප්‍රස්වාසය නෙවෙයි මේ ප්‍රස්වාසය ඒක ආස්වාසය නෙවෙයි කියන සාංශුද්ධය ආවනම් ඒ යෝගාවචරයට අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් තමයි ආස්වාස ප්‍රසවාස දෙක අතර වෙනස දක්වපු කෙනාට ඒ අරමුණේම නැවත නැවත උනන්දුවෙන් එලඹ සිටි සීයෙන් සහ අප්‍රතිහත වීරියෙන් කරනකොට ආස්වාසයේ ඉඳලා ආස්වාසයටත් මොනවාදෝ වෙනස්කමක් වෙන්න පටන් ගන්නවා ප්‍රසවාසයේ ඉඳලා ප්‍රසවාසයේ වෙනස්කමක් සිදු වෙනවා මෙන්න මේකට හරියට චීන කන්නඩයක් දැල්ලා බලනවා වගේ අන්ධකාරයේ ටෝච් එකක් ගහලා බලනවා වගේ කොහොමද කාලානුරූපව මේ ආස්වාසය මේ ප්‍රස්වාසය එන්නේ එන්නේ වෙනස් වෙන්නේ කියන එක තමයි සරුවචන් වහන්සේගේ සතිපට්ඨාන සූත්‍රයේ දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති කියලා මුලින් මුලින් ගොරෝසුට දීර්ඝව වැටිච්ච මේ ආස්වාසය බලාන එහිම හිත নিমগ্ন වෙනකොට මේ වර්තමානයේ මතුවෙන මතුනේ දේවල් පච්චුප්පන්නං චියෝ ධම්මං තත්ත තත්ත විපස්සති කියන විදිහට යනවනම් මේකේ කෙටි වීමක් සියුම් වීමක් වෙන්න පටන් ගන්නවා. මේක බොහෝම හොඳ නිරීක්ෂණයක්. ඒ වගේම විවේකයේ පිළිබඳව හොඳ අර්ථකථනයක් දෙනවා. ගොරෝසුකම කියලා කියන්නේ අවිවේකී තත්ත්වයක්. අරමුණ සියුම් වෙනවයි කියලා කියන්නේ විවේක වෙනවයි කියන එක. බද්ධිය කරත්තට බොහොම කිට්ටුයි මේ ගැඩිය. දැන් මේ සියුම් වෙනකොට අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා අරමුණ මේ සියුම් තත්ත්ව ගොරෝසු තත්ත්වෙන් සියුම් වුණා. ඕලාරික තත්ත්වෙන් සියුම් වුණායි කිය. මේ සියුම් වෙනකොට <clears throat> අර භාවනා අරමුණට ශ්‍රද්ධාවෙන් එහෙම නැත්නම් සාදර භවින් ලාංගුනේ නැත්තම් ස්වභාවයේ තමයි මේක එපා වෙන එක. ඒක කියන කුප්ප තත්වයේ කියලා. කිපෙනවා. බලහන් ඉන්නකෝ දැන් පේන්නේ නැහැ. ඒකකට අරමුණ assume වෙලා ලස්සනට මේ විවේකයට ගෙනියන්න හදනකොට විඥානයේ තියෙන කපටිකමට ෂටකමට එයා ඒක කුප්ප තත්වයකට පත් ගන්න. එතන අසංකුප්ප වෙන්න ඕනේ එතනදී. සංකුප්පයි කියලා කියන්නේ අරමුණ assume වෙනකොට කුලප්පු වෙනවා. කලබල වෙනවා. කම්මැලි වෙනවා. නීරස වෙනවා. නිදිමත වෙනවා. ඒක ඉතින් කාගවත් දෝෂයක් නෙවෙයි කැහැටි. අන්නේම අසංකුප්ප தත්තට යන්න නම් අපි මේ අතීතේට අනාගතේට නොගොහින් රූප ශබ්ද ගන්ධ රස වලට නොගොහින් වේ රූප ධර්ම දිගේම යනකොට අතීතේට අනාගතේට ගියා වගේම තරහක් සහ ආසාවක් මේකේ පහළ වෙනවා ඉස්සෙල්ලා පහළ වෙන්නේ මේ කුප්ප தත්තේ කිප්පෙනවා ඒකයි මේ නිවන් දැකපු දවසේ බුදුරජාණන්සේ කිව්වේ අකුප්පාමේ චේතෝ විමුක්ති කියලා මගේ මම ලැබුවා චේතෝ විමුක්තිය කායි කිපෙන්නේ නැහැ ඒක. අරමුණ නොදැනුණත් කිපෙන්නේ නැහැ වැඩි උනායි කියලා සන්තෝෂ වෙන්නෙත් නැහැ. අන්නේ අසංකුප්ප தত্ত্বය යෝගාවචරයට බල කලාතුරකින් තමයි මේ තමන්ගේ භාවනා ගැන කතා කරනකොට කෙනෙකුට කියන්න පුළුවන් තරම් ධෛර්යයක් පහළ වෙන්නේ. මොකද අපේ හිත පැකිලෙනවා. අපේ හිත මන්දෝත්සාහී වෙනවා. අපේ හිත ඉච්ඡා බංගත්වයටපත් වෙනවා. මේ භාවනා ජීවන කියලා හිතෙන්නේ. ඉතින් කවදා හරි යෝගාවචරයට කමඨහං සුද්ධ කරනට කියන්න පුළුවන් තත්ත්වයට ආවොත් මේ අරමුණ සියුම් වෙනත් යනවා. එතකොට මේ නිදිමත ගති කම්මැලි ගති එනවයි කියලා ඒක බද්දේ කරත්තව මේක මේ විවේකයේ ලකුණක් විදිහට කියලා කියන්න පුළුවන් නම් ලොකු මේ ජයග්‍රහණයක්. ඒක ඒ විදිහට හොඳට සියුම් වෙලා සියුම් බව හොඳයි කියලා විවේක වෙනකොට අතිරේක තෑග්ගක් විදිහට ප්‍රීති ප්‍රමෝද පහළ වෙන්න පටන් ගන්නවා. එතකොට අසංහේ සංහීර භාවයට යනවා. අරමුණේ බැඳී ගන්නවා. මෙතන කියනවා අසංහීරං අසංකුප්පං. කිපින්න දෙන්නත් එපා, ගැටෙන්න දෙන්නත් එපා, නීරස වෙන්න දෙන්නත් එපා. නීරස වෙන්න නෙදෙනවා නෙවෙයි. ඒ කියන්නේ බය වෙන්න එපා. හැටි. හරි ගියාට පස්සේ සතුටක් ඇති වෙනවා. ඒ හැටි මේ දෙක මැද දැනගෙන තං තං දිත්ස්වා මනුබ්‍රෝහේ දැනගෙන අන්න වෙනි தત્ත්වයේ වර්ධනය කරන එක, භාවනා කරන එක, බහුලීගත කරන එක තමයි කායනුපසනයි කියලා පැමිණෙනවා කියලා කියන්නේ. සිහුම් වෙන්න වෙන්න වෙන්න වෙනදටත් වඩා ලොකු සතියකින් වෙනදටත් වඩා ලොකු විවේක මේ කාය විවේකේ නෙමෙයි දැන් චිත්ත විවේකයට ඉක්මොල යන්න හදන්නේ කියලා. ධෛර්යය දෙන්න නම් බුදුරජාන් වහන්සේ පැහැදිලිවම කියන කවදාකවත් ගුරු උපදේශ රහිතව. ਸਰවචනාන්තයේගේ පරතෝഘോഷේ නැතුව යෝනිසමනස්කාර නැතුව සිදු වෙන්නේ. ඒ නිසා මේක උණයි කියලා පශ්චාත්තාප වෙන එක නෙමෙයි කරන්න තියෙන අපි නැවත නැවතත් කරලා මේක දන්න අයිතිවාසිකමක් අපේ තේරවාදේ අපි යොදලා මේ මනාප වෙන්නත් එපා අමනාප වෙන්නත් එපා වෙස්පරලියක් වෙනවා. විපරිණාමයක් වෙනවා. අන්නේ විපරිණාමයේදී අසංහිරං අසංකුප්පං විදියට නිසලී බැඳුනා වූ එකලා බවට උත්තරීතර එකලා බවට බැඳිච්ච ගතිය තමයි මම බද්ධි කරත් එක් වශයෙන් දිනු කරන්න කියලා ඉදිරියට යනවා කියලා කියන්නේ ඕනම කෙනෙකුට කල්පනා කරලා බලන්න පුළුවන් ලෝකයට කිසිම විශේෂක නැති පුහුණුවක් මෙතන තියෙනවා. ලෝකායත විශ්යන් වල ওই දෙක හරහා යන ගමනක් කවදාකවත් කරන්න බෑ මොකද මේ දෙකට අහුවෙන්නේ නැතුව මේ මැද කියලා තෝරාගත්ත වර්තමාන අරමුණේ වත් නොබැඳී කියලා කියන එක කවදාකවත් භාෂාවකින් විස්තර කරන්න බෑ. අත්දැකීමෙන් පමණයි. එතන එතනින් එහාට මේ අරමුණ සියුම් වුණත් අතහැරලා නින්දර වැටෙන්නෙත් නැතුව අනේ දැන් සියුම් වුණා කියලා සතුටු වෙන්නෙත් නැතුව ඒව එනකොට ඒවට නොසැලී නොබැඳී ඉදිරියට යනවා කියන එක කවදාකවත් Tamange අත්දැකීම තව කෙනෙකුට දෙන්න බෑ. ඒක ඉතාමත්ම වටිනා ජීවිතයක තියෙන පළවෙනි පන්ති අත්දැකීමයි. හැබැයි මේ කියන්නේ නිවන නෙවෙයි. මෙතනින් තමයි මේ යෝගාවචරය අර හිතේ තියෙන ඊගාව මට්ටමේ කෙලෙස් වලට දොර අරගන්න. එහෙම නැත්නම් කියනවා නම් යටි හිතට පහර කපා ගන්න. ඔක සාමාන්‍ය සුරංගනා කතාවල තියෙන්නේ යනකොට යනකොට වතුරක් හම්බුණා වතුර බහැලා බලනකොට වතුරයට බිංගයක් තියුණා බිංගිය හරහා යනකොට ඔන්න අරක තිබුණා මේක තිබුණා ওই කතාව යන්නේ හැම වෙලාවෙම ওই සුරංගනා කතාවල පෙන්නනවා පොළොවේ යට බහැලා යන ගමනක් ඒ කියන්නේ යකෙක් ආව අඟුරු කෑල්ලක් දුන්නා හරි ගියා ගින්නක් ආව වතුර දැම්ම හරි ගියා මේකම තමයි යන්නේ ඒ වාගේම තමයි භාවනා කරනකොටත් එතෙන්ට එනකොට මේක හීනයක්ද සුරංගනා කතාවක්ද නැත්නම් මනෝ විකාරයක්ද කියලා තේරෙන තරමට මේ සියුම් ධර්ම වලට බැඳීම සහ ගැටීම ඉතාමත්ම සියුම්ම සිද්ධ වෙනවා. අපි ඒක කරන්න තියෙන එකම ක්‍රමයකට කමඨාන් සුද්ධ කිරීමෙන් සහ ධර්ම සාකච්ඡාවකින් හෙලි කර ගැනීමෙන් තමයි අපි මේකට පන්නරය ලබා ගන්න. ඒ පන්නරය ලබා ගැනීමෙන් අර විඥානයේ රූප රාග විනිබද්ධ විඥානයට ඉඩ දෙන්නේ නැතුව ඒ වගේම නීවරණ නිසා කැලචිච්ච විඥාණයට ඉන්ද්‍රියබද්ධ නොවිච්ච විඥාණයට බාධා කරන්නේ නැතුව අර අනිදස්සන විඥානයේ දිහාට නැත්තම් ඒ විවේක වෙන විඤ්ඤාදිහාට ගමන් කරනවා කියලා කියන්නේ ඒ මෙතෙක් තිබුණ හැම පිංකමකම හැම දක්ෂකමකම ඊටාත්ම උත්කෘෂ්ට අවස්ථාවක්. ඉතින් එවැනි චිත්තක්ෂණයක් මතු කර ගන්නවා කියන එකත් අමාරුයි. මතු කරන එක දිගට පවත්නවා කියනකොට පුදුමාකාර කැපකිරීමක් කරන්න ඕනේ. කොච්චරද කියනවනම් තමන් මෙතුවාකල් සංසාරේ ගෙනාවෝ ruci arjukan ටික පාවා දෙන්න වෙනවා. තමගේ යම් පෞරුෂත්වයක් තිබුණා නම් මම මේ රසලෝලී කෙනෙක් නිර්මාණශීලී කෙනෙක් එහෙම නැත්නම් ඉදිවිත් ප්‍රත්‍යහාරය පාන්න පුළුවන් කෙනෙක් මැජික් පෙන්වන්න පුළුවන් කෙනෙක් ඒව සේරම මේ මල්ල බිම තිබ්බේ නැත්නම් පාව නොදුන්නොත් එහාට යන්න බෑ ඒ නිසා ඒ මට්ටම බැන්නට පස්සේ ගොඩ එන්නේ ගිය මනුස්සයා නෙවෙයි ස්ථිර වෙනසක් වෙලා නෙවෙයි අඩු ගානේ දැනගෙන ඉන්නේ මේ ජීවත් වෙන සම්මුති ලෝකයේ තියෙන මේ මවාපෑම් ආලවට්ටම් බහුරූකෝලං මේ සේරම තියෙද්දි මෙව්වයම ගත කිරුවොත් අපිට කවදාකවත් මේ පරිශීලනය කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපි ඒවා 100ක් අයින් කරනවත් නෙවෙයි පරිශන මට්ටමක කෙටි කාලයක ඒවා පොඩ්ඩකට බහා තබලා මේ ගැඹුරු මට්ටම වලට යන්න ගියොත් ඒ රූප ධර්ම වලින් විස්තර කෙරුවා වගේ අපිට ඉස්සරහට උත්සාහ කරන්න පුළුවන් මේ රූප ධර්මයන් ගෙවන් කිරීමෙන් ලබන මේ ඊටාම සූක්ෂම తত্ত্বය වේදනාචෛසිකයට වැටිච්චාම කොහොමද ඒක සුද්ධ වෙලා යන්නේ සංඥාචෛසිකයට වැටිච්චාම සංස්කාර වලට වැටිච්චාම සහ අවසානයේ විඥාණයට යන එක. මුදි මේ ඉදිරි දවස් කීපෙදී අපි බලාපොරොත්තු වෙමු ඒකට මේ ගොඩනගාගත්ත පරිසරයේ ඉඳගෙන ඒ ප්‍රක්ෂේපයට මේ ඒ ඉරම ඉදිරියට ගමන් කිරීමෙන් අපි දැනට ලබාගෙන තියෙන යම් විවේකකාමී ගතියක් එකලාභාවකට හුදකලාවකට කැමැත්තක් තියෙනවා නම් ඒක තවදුරටත් දියුණු කරගෙන ඒක පෙරදිලකත් වැරදිලකත් කොන් වීමක්වත් සමාජයෙන් බැටකෑමක්වත් නෙවෙයි බුද්ධ ආදී උත්මයන් වහන්සේලා විසින් සැපයි සුන්දරයි දේශනා කරන ලද වටිනා දෙයක් අපිටත් අපේ ජීවිතයේදීම ඒක සාක්ෂාත් කරගන්නම් අපි මේක පාරේ මේක පාර නෙවෙයි මේක සම්මා දිට්ඨිය මේක සම්මා දිට්ඨිය නෙවෙයි මේක යෝනිසෝමනසිකාරය මේක අයෝනිසෝමනසිකාරය කියන මේ දෙක වින් කරගන්න වෙනවා දෙකම තියෙනවා එක්කෙනෙක්වත් ඒක නැති කමෙන් පෙළෙනා නෙවෙයි අපිට වෙන් කරන්න තියෙන්නේ කිරෙන් දිය වෙන් කරන්න වගේ පෑදීදීම් බරදීවෙන් කරන වගේ ඉදිරි ගමනකට එතන තමන්ගේ හිත ඇතුළේම පහළ වෙන මේ කුසල ඡන්දය අදිමොක්කේ වගේ චෛත්‍යයන් ඉතාමත්ම තදින් බලපානවා ඒකට මේ ධර්මයෙන් නැත්තම් මේ බද්ධේ කරත්ත සූත්‍ර විග්‍රහයෙන් කරන්නේ එවැනි ඒ ශද්ධාවකට කුසල ඡන්දයට අදිමොක්කේට පුළුවන් තරම් ධෛර්යය දීලා දැනට අවිලා තියෙන තැන සිට ඉදිරියට تعلق කිරීමට ගැම්මක් ලබා දෙන එකයි. ඉතින් අපි මේ පළම ධර්ම දේශනාවේ සඳහා අනිවාර්යයෙන්ම ශක්තිය බලය පිනිස ශ්‍රද්ධාව පිනිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මම නැත කරනවා මෙතනින් සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපේ කාලසටහන හැටියට ඇත්තටම තුනට නතර කරන්න තියෙන්නේ මම කොහොමඩක්වත් මගේ නරක පුරුද්දක් තමයි පැයෙන් නැතර කරන්නේ නැති එක. විනාඩි 15ක් විතර අරගෙන තියෙනවා වැඩිපුර. තව විනාඩි 45ක් අපි බලාපොරොත්තු වෙනවා සක්මන් කරන්න. සක්මනේ පස්සේ හතරට මෙතන එකතු වෙනවා නැවත පරියන්කයක් සඳහා. විනාඩි 15ක් වැඩිපුර ගත වෙලා තියෙන බව මතක් කරාට පස්සෙත් මම අහනවා කාටරි මේ කියූප එක පිළිබඳව කෙටියෙන් පිරිසුදු කරගන්න ප්‍රශ්න කරන්න හෝ ප්‍රකාශ කරන්න දෙයක් තියෙනවා නම් අපි ඒකට වෙලාව ගමු. එහෙම නැත්නම් අපි යනවා සක්මන සඳහා. <clears throat> සීල දිනාටම තෙරුවන් සරණයි.